දෛ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි නිස්සනවනේ පැත්තෙන් බලනකොට 89 වෙනි භාවනා වැඩමුළුවේ අද පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ඉස්සෙල්ලා මම පොඩි මතක් කිරීමක් එහෙම නැත්නම් හඳුන්වා දීමක් කරන්න කැමතියි. මෙතෙන්ට එනකොට සීලම යෝගාචරයෝ නිසන් වනේ වෙඩුවෙන් උපස්ථාන නැත්තම් සත්කාර තුනක් ලැබලා තියෙනවා කියන පදනමෙන් මම වැඩසටහන පටන් ගන්නෙ. එකක් තමයි සියලු දිනාටම කමඨහන් පිළිබඳ ධර්මදේශනාවක් අහන්න ලැබිලා තියෙනවා. ඒක සක්මන් කරන්නේ පරියන්කේ කරන්නේ මෙහෙමයි. සක්මන කරන්නේ මෙහෙමයි. එදින්දා වැඩ මේ භාවනා වැඩමුළුවේ නෝට කරන්නේ කොහොමද කියලා ඒක කමඨහන් ධර්මදේශනා කියලා කියනවා කමඨහන් දුන්නයි කියලා. දෙවෙනි එක අපි සිල්මෑන් වහන්සේට ස්තුතිවන්ත වෙමු සිල් සමාදන් කරපලින්. ඒකට හැම කෙනාම අලුත් කරගෙන තියෙන හිත සීලයක් වශයෙන්. තුන්වෙනි එක වැඩසටහන පිළිබඳව මූලික හඳුන්වා දීමක් අපේ සංවිධායක මතින් සම්බන්ධීකාරක වශයෙන් කරලා තියෙනවා. ඊට අමතරව වැඩ වැඩමුළු සංවිධානය කරන ඇත්තන් විසින් ගොඩක් තොරතුරු ලබලා දීලා ඇති. ඉතින් ඒ තුනම මං වෙනුවෙන් කෙරෙන්න ඕන වැඩ තුනක්. ඒ තුනේම ඒ කමඨාන් සුද්ධිකේ කමඨාන් දීම් පිළිබඳ බණපටිය හෝ එහෙම නැත්නම් සමාදන් කරලද සීලය හෝ එහෙම නැත්නම් මේ නිසනවනේ අපේ යෝගාවචරයෙන් අපි බලාපොරොත්තු වෙන දේ නැත්නම් අපි යෝගාවචරණ වශයෙන් යෝගාවචරණ දෙන ඒව පිළිබඳව අපේ සම්බන්ධීකාරකතුමා හෝ එහෙම නැත්නම් වැඩමුළු සංවිධානය කරන කෙනා අතින් හෝ ඒ කෙරිච්ච සත්කාරය යම් අඩුපාඩුවක් සුද්ධ කරගන්න තියෙන දෙයක් පැහැදිලි කර ගැනීමක් තියෙනවනම් අද පටන් අපි ඉස්සරහට යන කාලේ කතා වඩු කිරීමේ අදහසින් ඒව කරුණා කරලා මේ සාකච්ඡාවට ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න තමන්ට මේ ඉන්න දවස් ටිකට ඇවතුම් පැවතුම් පිළිබඳව යම් නොපැහැදිලිකමක් හෝ ශිල්පද පිළිබඳ වැටහීමක් නැතිකමක් හෝ කමඨහන් දීපයක පිළිබඳව විස්තරයක් හෝ මේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලදී අපි බලාපොරොත්තු වෙනවා කතා කරයි. ඒක නැත්නම් ඔක්කොටම ආරාධනා කරනවා. ඊට අමතරව තමන් භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න ඒවට අපි කමඨහන් සුද්ධ කරනවා කියනවා. ධර්ම සාකච්ඡා කරනවා කියනවා. ඒවත් ඉදිරිපත් වෙනවා. ඉතින් එතකොට මෙතන මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්චි පරණ නිසන්වනේ දන්න අඳුර නැත්තෝ මේක දන්න දෙයක්. මම මේ විශේෂයෙන් මතක් කරන්නේ අලුතෙන් ආපු අය සඳහා ඒ අතන්ට තියෙන ගැටලුවක් පිරිසුදු කර ගැනීමක් සඳහා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලින් දොර කවුලක් විවෘත කරලා දෙන්නයි. ඉතින් මේ වැඩ සටහන නැත්නම් මේ පැයක පමණ කාලයක් අපි මේ ගත කරන වෙලාවේදී අර පරණ හිටපු අය නිසා සමහර ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අලුත් අයටත් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සභාවාරයේ යන වෙලාවේදී අතුරු අතුරු ප්‍රශ්න පන්නගෙනවනම් ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන් සභාවට කෙලින්ම. එහෙම නැත්නම් ලිඛිතව දෙන්න පුළුවන්. ආර මං කලින් කියපු සත්කාරවල තියෙන අඩුපාඩු සම්බන්ධ කරගෙන. ඉතින් ඒකෙදී පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ නැති වුණාට මෙව පස්සේ වාර්තාගත වෙලා අහන අයගේ සුභසිද්ධිය සඳහා ප්‍රශ්නයක් නගනවා නම් හෝ අතුරු ප්‍රශ්නකට උත්තරයක් දෙනවා නම් මෙහෙන් සපේන මයික්‍රොස් මයික්‍රොෆෝනේට කතා කරන්නයි කියන්නේ. එතකොට ඒක වාර්තාගත වීමදී පිරිසිදු වෙනවා. නැත්නම් ප්‍රශ්න විතරයි ප්‍රශ්න ඇහෙන්නේ නැහැ උත්තර විතරයි ඇහෙන්නේ. එතකොට වාර්තාවට අහුම්කම් දෙන අයට අඩුපාඩුවක් හිටිනවා. ඒක නිසා කාට හරි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනා නම් අනන්‍යතාවය හෙලි වෙන්නේ නම ලියන්න ඕන කමක් නැහැ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. නමුත් අර මයික් එකට කතා කරන්න ගියාම කවුද පුද්ගලයා කියලාත් අහුවෙනවා. සමහරට සබකෝලෙත් තියෙනවා. ඒක නිසා සමහරුන්ගේ යම් ප්‍රමාණයකට ඒකට අකමැත්තක් ඇති. කෙසේ නමුත් අපි ඉල්ලීමක් කරනවා මේට සම්බන්ධ නොවන මේ පටිගත වෙච්ච දේවල් අහන අයගේ ඉල්ලීමක් වශයෙන් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. ඉතින් මේ ටික තමයි මම ආරම්භයේදී පටන් ගන්න වෙලාවේදී මතක් කරලා දෙන්න හිතාන හිටියේ. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සැසිවාරය ලිඛිත ප්‍රශ්න වලින්. ඉතින් ඒ සඳහා දැනට ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න අපි ඍජු මහත්මයාගේ ඉල්ලා සිටිමු. සභාවට එක එක ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි පැහැදිලි කරන්න. ගද්ද ස්වාමින් වහන්සේ භාවනාව ප්‍රගුණ කරමින් යන විට විපස්සනා ඥාන, අනුලෝම ඥාන මාර්ගඵලයට පැමිණ නිවන අවබෝධයෙන් දකි. එම අවස්ථාවේදී ඊටමත් හොඳින් සත්‍ය වශයෙන්ම නාමය හා රූපය අතර ඇති සම්බන්ධය කැඩී වෙන් වී සුන්නත් යාම අවබෝධයෙන්ම දකි. දෙවන තුන්වෙනි හතරවන මාර්ගඵල ලබන සෑම විටකදීම මේ සිදුවීම එසේම නැවත නැවත සිදුවිය යුතුයද? නැතහොත් තමාගේ කෙලෙස්වල බලය අඩුවී ක්‍රමක්‍රමයෙන් සිත තව තවත් තැන්පත් වන්නේද? කරුණාකර මෙම අවස්ථාවන් පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ලෝක සත්‍ය වෙනුවෙන් ඔබ වහන්සේ විසින් කරනු ලබන ධර්ම සේවය ඊටම ආගය කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතන අතර අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. ප්‍රශ්නේ වර්ණගිලා තියෙන විදිහට නිකන් හුදු මූලධර්මමය උනන්දුවකට කරන ප්‍රශ්න මම ඉතින් අර හාපුරා කියලා පටන් ගන්නකොට ප්‍රතික්ෂේප කරන්න හොඳ නැති නිසා අදහස් ප්‍රකාශ කරනවා මේකට නෙමෙයි අපි මෙතන එකතු වෙලා තියෙන්නේ අර කලින් කිව් විදිහට මේ රකින්න සීලය තමයි තේරෙනවද දීපු කමටහන් ටික තේරෙනවද ඒ වගේම මේ තියෙන විවත්තාට වැඩ කරන්න යන්න පුළුවන්ද මොකද්ද මතුවෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ රහතන් වහන්සේලා ඉඳලා පතිබුදු වෙනකොට මොකද වෙන්නේ පතිබුදු ජාන වහන්සේලා සම්මා සම්බෝධියට මොකද වෙන්නේ කියන්නේ මේ ප්‍රශ්න අදාළ නැහැ මේකෙන් වෙන්නේ මේ 50 60ම ලන්දකට ඇදගෙන යනවා. ඉලා ගහනකොට මට අයියලා පටන් අරගත්තෙම මූලධර්ම ප්‍රශ්නකින් කරුණා කරලා මේ පැත්තට ගෙනියන්න එපා. පිරිස වෙනුවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා. Taman වෙනුවට ඕනනම් දහම් පාසල් ටීචර් කෙනෙක් හම්බෙලා අහගන්න. මේක මේ ඉබ්බ උගන්නන තැනක් නෙවෙයි. අපි පුළුවන් තරම් වර්ණගා ගන්න හදන මේ සතිය කියන කපට තේරෙනවද? ඉතින් මේ සීල් රතත් රකින්නේ මොකටද? ඇයි මෙතන ඉන්නකොට මේ අපි තුද්දු ඇඳගෙන බාපණයක් දාගෙන ඉන්නේ කියන එක අදාළයි. එහෙම නැතුව මේ දිගින් දිගට යන ප්‍රශ්න අබෞද්ධ හෝ පෞපේරණ ප්‍රශ්න නෙවෙයි. අපි මේ කරන්නේ බොහෝම පටුතු දෙයක ප්‍රායෝගික වැඩක්. ඒ වෙලාවේදී මේ මූලධර්ම ප්‍රශ්න ඇදගෙන යන්න ගත්තොත් මේක ඉවරයක්ම වෙන්නේ නැහැ. ඒ නිසා මේක කොහොමද අදාළ වෙන්නේ කියලා කවුරු හරි මට කියනවනේ මේ ලියපෙකනා කියනවනම් ස්වාමීන් වහන්සේ මම පළවෙනි මාර්ග ඥානය ලැබලා තියෙන්නේ දෙවෙනි මාර්ග ඥානය සඳහා යනකොට මම අර පළවෙනි එකේදී නාම රූප සියල්ල අවබෝධ කරපු නිසා දෙවෙනි එකේදී තින් අවබෝධ කරන්න නැහැ නේ දැන් මම මොකද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවනම් ඔන්න අපිට ඒක අදාළයි. ඒක ඒතකොට සාකච්ඡා කරත හැකියි. කෙසේ නමුත් ඒක නම් ප්‍රශ්නේ දෙවෙනි එකේදීත් වෙන්න තියෙන එකම තමයි. පළවෙනි මාර්ග ඥාන ලැබුවට පස්සේ දෙවෙනි එකේදීත් ඒක හරියට මේ මලකට බැඳෙන යකඩ කෑල්ලක ඉස්සලා යකඩ කපලා බේස් එක ගාලා ඊට පස්සේ ඇන්ටි කොරෝසිව් දෙක ගාලා තුන ගානවා. ඉතින් ඒක පිට ඒක පිට තීන්ත ගාගෙන ගාගෙන යනවා. ගාගෙන ගාගෙන යන්න යන්න ඒක හයිය වැඩි වෙනවා. බේස් එක ගාවත් ඇති. නමුත් දෙක තුන ගහගෙන යනකොට ඒක අර මේ වෙදශීල් වෙනවා. එහෙම නැත්නම් පරිසරයට ඔරොත්තු දෙන ගතියක් එනවා. ඒ නිසා ඒකම රේන්ෆෝස් විල්ලක් වෙන්නේ. ඒ මම මේ ප්‍රශ්නෙට ගරු කිරීමක් වශයෙන් මේ මතක් කරන්නේ කෙසේ නමුත් මෙවැනි ප්‍රශ්න මම ටිකක් මන්දෝත්සාහි කරනවා. අදාළ ප්‍රශ්න විතරක් අහන්නයි කියලා ඊටාම කරුණාවෙන් මතක් කරනවා. ගරු ස්වාමීන් වහන්ස චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කරුණාවෙන් පහදා දෙන්න. ඒත් අරයගම නියුන් සහෝදරයෙක් අහන ප්‍රශ්නයක්. ඒක ඔව්වා තමයි අපි මේ බණීදී කතා කරන්නේ. ලහ ගහනකොට මට අයියලා ඔන්න පටන් අරගත්තා. මම මේ ළඟදී ගියා මේ පොල්ගස්සෝ විට කී 19 වෙනිදා ඉතාම අමාරුවේ මට එන්නේ කියලා කිව්වේ යන ස්වාමීන් වහන්සේ කියලා තිබුණා මේ කට්ටියට මේ ධම්මජීව හැමතුරු වටනවා කරුණාකල පිස්සු ප්‍රශ්න අහන්න එපයි. කවුරු හරි ඒකේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙල අහන්න කොච්චර අදාළ ප්‍රශ්න අහන්නේ කියලා. මම කිව්වා මට තාම බැරි වුණා නිස්සාරණ වනේ ඔතෙන් ගන්න කියලා. අහන්නෙම අර ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි ඔය කියන්නේ gedirin genaabu ප්‍රශ්න ඔය. ඔය එකක්වත් මෙහිදී ඔය කියන තීලයේ පිළිබඳ ප්‍රශ්නයක් හෝ මූලික කමටහන් පිළිබඳ ප්‍රශ්නයක් හෝ මෙතෙන් දෙන විවස්ථා ප්‍රශ්න නෙවෙයි. මේකට මම භාගයක් පෙරදි කරා වැඩි කාර්යය මොකද ඉස්සර වගේ ප්‍රශ්නයක් ආවම මම පුළුවන් තරම් විස්තර කරනවා. ඉතින් ඔක්කොමලා ගෙදරින් එනකොට ප්‍රශ්න වැලියක් ලියාගෙන එන්නේ. ඉතින් මොනක්ක භාවනාවක් නැහැ. ඌව කල්පනා කර කර ඉන්න. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නේ ඊටාම සාර්ථක විදිහට මම මග අරිනවා. තුන්වෙනි ප්‍රශ්නට යනවා. පළවෙනි එක වහඳ නැති නිසා මම ටිකක් කතා කතා කරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම ආයතනයේ ආධුනිකෙක් වෙමි. සක්මන් භාවනාව විනාඩි 10ක් කරගෙන යන විට සිත තැන්පත් වන බව හැඟේ. පරයන්කයට ගිය පසු මම දැන් මෙතනයි තෙවරක් කියන විට සිත ඇතුළට පැමිණේ. ප්‍රාණයාමයේ නොබැලුවද සිත සංසුන් බව වරන් සංසුන් බව පිට යන හැකියාව අඩු බව වැටහේ. එම නිසා දැනෙනවා යයි සිතමින් චේතනාවලින් තොරව විනාඩි 10ක් පමණ යන විට මා ඉදිරියේ සම නැති උඩුකයක් වරහන් ඇතුලේ අවයවය පමණක් පෙනුනි. ඒ දෙස බලා සිටන විට ආපෝ තේජෝ වායෝ පඨවි වලින් දැනුණු දෙයක් බවද පිරිමියෙකුගේ හා කාන්තාවකගේ වෙනසක් නැති බවද විරුද්ධ ලිංගයන් එකිනෙකාට බැඳුනිවේ ඇයිදයි සිතුනි. ඒ දෙස බලා සිටන විට විනාඩි 10න් පමණ එය නොපිනි ගියේය. මා නැවත මගේ ශරීරයේ දෙස බැලීමි. එය හිස් කුහරයක් බවද බොහෝ සෑහළු දෙයක් බවද වැටහුණි. ටික වේලාවකින් වරාගත විනාඩි 5කින් යන විට එතන කිසිවක් නැති බවද ඉන් ඉහළින් යමක් තිබෙන බව දුටිමි. එය සිතේයි සිටුවෙමි. එහි ලෝභ, ద్వේෂ, මෝහ ඇතයි සිටුනි. එය දෙස හොඳින් චේතනාවකින් තොරව මධ්‍යස්තව බලා සිටිමි. එය ක්‍රමක්‍රමයෙන් නොපිනී ගිය බව දුටිමි. බලා සිටීමට දෙයක් නැති බැවින් නැවත සිරුර දෙස බැලීමට තැත් කළෙමි. එය හිස් බව දුටිමි. මා මේ මින් පෙර ආසාවත් පොතකින් කියවාද නැත. මම ගමන් කර ඇත්තේ වැරදි මාර්ගයකද මම මීළඟට කුමක් කළ යුතුද වරහන් ඇතුලේ අවසාන භාගයේ සිත පිට නොගියේය කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි ආදුනික යෝගාවචරයෙක් මේකෙදී අතරම තමන්ට අදාළ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනේ හොඳට සක්මන් කළා පරියන්ක කරලා ඒ දෙකේදීම වගේ මේ යෝගාවචරය බලාපොරොත්තු නැති තරම් වගේ ඉක්මනට හිත තැම්පත් වීමක් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ මෙතන හිත තැම්පත් වෙනවා කියනකොට කයේ තැම්පත් වීමක් අරමුණේ තැම්පත් වීමක් කියන තුනම නිකම්ම කෙරෙනවා. අරමුණ තැම්පත් වෙනකොට කායත් තැම්පත් වෙනවා හිතත් තැම්පත් වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය භාවනාවේ ඉදිරි ගමනට මංගල ලකුණක් වෙනවා. මේ විදිහට අර අරමුණ තැම්පත් වුණාට පස්සේ ඒ යෝගාවචරය වශයෙන් දත යුත්තේ තමයි ඒ රූපය තැම්පත් වෙනකොට රූප සංඥාවල් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර මනසේ තියෙන සේරම දේවල් බොක්කේ තියෙන දේවල් වමනේ කරා වගේ එළියට එන්න පටන් ගත්තාම ඉතින් යෝගාවචර ඒව අවසන්න ගත්තොත් කෙලෝරක් නැතුව අරගෙන යනවා. Taman දන්නවනම් මේ රූපේ ගෙවන් මේකනේ යනකොට සංඥා වගේක් එනවා මේව හිතලුවක් විතරයි. එහෙම නැත්නම් මනෝ විකාරයක් විතරයි. එහෙනම් බහුරූකෝලං විතරයි. මේ ඔක්කොම මාර බලවේග විතරයි කියලා ඒක දැක්කේ නැතුව වගේ ඇහුන් නැතුව වගේ ඉන්න එකයි කරන්න ඕනේ. නමුත් යෝගාවචරයට වෙන්නේ මේක දැක්කේ නැතුව ඉඳලා බලන්නේ මොකද්ද කියන ප්‍රශ්නක් එනවනේ. දැන් බලන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි කියන දෙයක එල්ලෙන ස්වරූපේ තමයි හිතේ හැටි. ඒක තමයි මානසික මායාව. ඒක නිසා මනස විස්්‍රාම වෙන්න දෙන්නේ නැතුව විරාමයට යන්න දෙන්නේ නැතුව, Nirodheයට යන්න දෙන්නේ නැතුව මොනවා හරි මවලා පෙන්නන එක මනසේ කරන මායාව. ඉතින් ඒකට මේකට gediya පිටිම කාලා. ඉන්නේ නේව ගණන් කරගෙන මේ ගෑනු පිරිමි කය ගෑනු පිරිමි මොකටද ඇට්‍රැක්ෂන් එක කියලා හිතනවා. ඒ ගෑනුන්ට ගෑනු ඇට්‍රැක්ට් කරලා වෙනම ලිංගික සම්බන්ධතාවයක් තියෙන්නේ. පිරිමි පිරිමිට සම්බන්ධ වෙලා වෙනම ලිංගික සම්බන්ධතාවය තියෙන්නේ. ආස කරන්න ඕන නම් වැලගෙඩියක් හරි කමන්නේ. ඒකේ දෙයක් නැහැ. ඒ ගෑනු පිරිමි සම්බන්ධයේ විතරයි ස්වභාවික දේ බයිබලෙත් බැලුවොත් අපේ ත්‍රිපිටකය ගත්තත් කුරාණේ ගත්තත් ගොඩාක් නරක සම්බන්ධකම් තියෙනවා. ගෑනු ගෑනු එකක් තියෙනවා පිරිමි පිරිමි එකක් තියෙනවා. මේව කල්පනා කරන්න ගියොත් දිගටම පයින් රිලොන්ට ඉනි මම බඳිනවා වගේ ඊට පස්සේ හිත වෙනමම පේනවා රාග ద్వේෂ මොහ ඔක්කොම පේනවා මේ තීරම මනසේ මායාව. ඉතින් සා ප්‍රශ්නේ නගන්න තියෙන්නේ මේව දැක්කා ඒක ඇත්තටම ගිහිල්ලා තියෙන දුර වැඩි නමුත් ඒකෙන් මේ මනෝ විකාරයකට හෝ මොකකටපත් වෙලා නැහැ. නමුත් ඒ නිසා කියන්න තියෙන්නේ මේකට අහුණයි කියලා කියන්නේ මාර්යාගේ ලනුව කාලා. දැන් අපි හිත ව්‍යවෘත කරගෙන ඉන්නවා මේ දැකපු දේ තෝරන්න හදනවා හීන විස්තර කරන්න හදනවා ඊට පස්සේ ඒ වගේ තියෙන නාම රූප බෙදන්න හදනවා ඒ වගේ තියෙන කෙලෙස් නිකලස් බෙදන්න හදනවා සමත විදර්ශනා බෙදන්න හදනවා මේ තේරම මාර ශේෂ්ත්‍රය කරන වැඩ තමන්ගේ ශේෂ්ත්‍රය නම් තියෙන දැනගන්න ඕනේ මේ හිස්තැනට හිත කැමති නැහැ ඒකට මේ මායාව මනස කරන নানা ආකාර තරංගහිදී කින් කෙලි සෙල්ලම් දක්වනකොට දන්නවනම් නිකමට හරි මම මේ හිතලා කියන්නේ මේ ටික ඔක්කොම මනෝ විකාර කියලා නැත්නම් රූප සංඥා කියලා බේරගන්න එකයි කරන්නේ. ඒකට අහන ප්‍රශ්නේ තමයි මම එහෙනම් කොයිද හිත තියන්නේ කියලා. ඉතින් තියන්න තැනක් නැහැ. මොකද මේ වෙලාවේ සතිය පවතින්නේ අනිමිත්තේ. නිමිත්තක් නැති දැනගේ කාර්ය ශ්‍රේෂ්ඨ තැනක්. නමුත් එතනින් ඉඳ දෙන්නේ නැතුව තමයි මේ බහුරූපෝලම් කරන්නේ. නානා රුදු වේසමවා මග අවුරනවා. ඒ ඔක්කොගෙම නැකත් බලණ්ඩයි කේන්දර බලණ්ඩයි ඥානපිරි බලණ්ඩයි ගියොත් ඉතින් මාර්යා බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙලා යෝගාවචරය ලොකු ව්‍යවෘත වීමක් පටල ගැනීමක් වෙනවා. ඉතින් ඒ නිසා අනිත් දවසේ යනකොට හොඳට මාතාගර ධානය යන්න තමන් අරමුණු කරන භාවනාව නැත්තම් භාවනා අරමුණු කරන අරමුණ තුනී වේගන යනකොට මනස යනවා හීනයක් සහ නැති නින්ද සහ නින්ද නැති කියන නිකන් මේ මත්විචි තත්වයකට ඒ වෙලාවට ඒ ඇතුලේ තියෙන ගොජේ නිසා ඒ ගොජය වෙලාවක රූප වශයෙන් පේන වෙලාවක ශබ්ද වශයෙන් යන වෙලාවක ගඳ සුවඳ වශයෙන් දැනෙන වෙලාවක රස වශයෙන් දැනෙන වෙලාවක පහස වශයෙන් දැනෙන ඇතුලේ ගොජයක් තියෙනවා ඒක හොඳටම තියෙනවා ඒ ගොජේ ඒ යෝගාචරයේ කර්මජ චිත්තජ උතුජ ආහාර හේතු නිසා මේක රූප වෙනවා මට සාධ්‍යයක් වගේ ඇහෙනවා ගන්ධ රස පහදන මේ සියල්ලම මනෝ විකාර. මේ සියල්ලම ෂට මායාවී වංචක ගති තියෙන එක නකනවා. හරියට කමටහන සුද්ධ වෙලා දන්න කෙනා දැනගන්නවා මෙතනදී අර රූපේ ගෙවන් වෙනකොට තුවාලේ සනීප වෙනකොට තුවාලේ තිබුණ තැන කැළලා වගේ මේ රූප සංඥා එනවා මේක දැනගෙන දැක්කේ නැතුව වගේ ඇහුනේ නැතුව වගේ දැනුනේ නැතුව වගේ Tamanට අර ඒ වෙන්නුවට ඉස්සරහට පේන්න තියෙන මේ හිස්තන එහෙම නැත්නම් නික්ලේශී తত্ত্বය නිර්මල తত্ত্বය එහෙම නැත්නම් භාවනා ප්‍රතිපදාවේ ඉදිරිය දකින්ද කිසිම කෙනෙකුට Tamange දැනුමින් කරන්න බෑ අනිවාර්යයෙන්ම කන ඉතින් ඒකට අපි කමට අංශුද්ධ කරන එකට ලැජ්ජා කරන්නෙත් නෑ පහත් කළ සලකා ගන්නෙත් නෑ මෙහෙම තමයි අපි ශ්‍රාවකයෝ වශයෙන් අපට තියෙන මේක වැරදි බව දැනගෙන නොකර සිටීමයි මොකද්ද වැරද්ද මේ රූපය ගෙවන් වෙනකොට අරමුණ ගෙවන් වෙනකොට පේන මේ මායා මායා වශයෙන් නොදැන ඒකේ නාම රූප බලන්න ගියොත් හේතුඵල ධර්ම බලන්න ගියොත් හොඳ නරක බලන්න ගියොත් සමත විපස්සනා බලන්න ගියොත් ඒ කියන්නේ දැනුම තියෙන කෙනා තමයි කන්නේ මේක. සද්ධාවන්තයා බේරෙනවා. ප්‍රඥාව තියෙන කෙනා කරනවා. පොතේ දැනුව තියෙන එක නා පොතේ දැනුම මේකට දාගෙන කලවම් කරන්න පටන් ගන්නවා. ඉතින් දිග දිග තොරන් ගහලා කියනවා මේ මට කවදාකවත් නැති විදිහට ධර්ම ගැඹුරක් තේරෙනවා. එහෙම නැත්නම් අභිඥා පහළ වෙන වෙලාවට එහෙම නැත්නම් අඩු ගානේ පළවෙනි මාර්ගියවත් පහළ නැතුව සෝ රහත්ුණයි කියලා හිතෙනවා. ලොකු වැඩි ඇත්තමිතුරු ආශයකට යනවා. ඒකට දඬුවම් කළ යුතු වැඩක් දන්නේ නෙවෙයි. ඒක අටුවාචාර්යන් වහන්සේලා පෙන්ලා තියෙනවා මේක සිද්ධ වෙන්නේ හොඳ දක්ෂ යෝගාවචරයට. එයා මේ ශාසන ගමන කඩන්ඩ මේ කරන මරවුල දන්නේ නැත්නම් එයා දිගටම මායя දෙන ලනු කාලා මම මට අභිඥා පහළලා තියෙනවා මට නාම රූප වැටෙනවා මට සංකා රූපේ කාටයිලා තියෙනවා මට දැන් උදේ අබ්බේ වැටෙනවා කියලා ඉතින් අර ගෙදර භාවනා නොකර ඉන්න මිනිසුන් කණක් ඇහිලා ඉන්න නැහැ. ගෙදර ගිහිල්ලා ඒ කට්ටිය පාඩි කරලා බණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සු ඇඟට උණු වතුරක් කරනවා මේ පිස්සු ඇදිලා ඇවිල්ලා කියලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා. ඒ මේ ශ්‍රාවකෙක් නැනේ දැන් මේක කියලා දෙන්නේ. ඉතින් ශ්‍රාවකෙට එන්න කියලා වාඩි කරවල අනුකූරපත්තු කරන බණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේක විහිළුවක් කරගෙන මේක අපි උපහාසයට ලක් කරලා මාරු මාරය අපි මාරය අපට උප්පණ්ඩණය කරනවා. අපි හාස්‍යයට ලක් කරනවා. අපේ තියෙන මේ ප්‍රතිඵල අපේක්ෂා කරන ගතියෙන් නහයෙන් අල්ල හොල්ලනා වගේ නාස්ලනෝ දාපු හරකෙක් අපි වෙහෙස කරනවා. ඒ මොකද කමඨාන සුද්ධ වෙලා නිසා මාන්නේ නිසා තද ප්‍රතිඵල අපේක්ෂා කරන්න නිසා. නමුත් ඒක යෝගාවචරයට එහෙම කියලා වටන්න හොඳ නැහැ. මොකද දක්ෂ කෙනෙකුට විතරයි මෙතෙන්ට යන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂා කරගෙන යන්න මෙහෙම හොල්මනක් උප්පණ්ඩනයක් විහිළුවක් මෙතෙන් දිනනවා. ඒකක්වත් එකකටවත් උඩගිනි දෙන්න එපා පයින්ට ඉනිමම් බඳින්න එපා මේ රූප සංඥා ඕනම දෙයක් මේ වෙලාවේ පේන්න පුළුවන් දකින්නත් පුළුවන් අහන්නත් පුළුවන් ගන්ධ රස බලන්නත් පුළුවන් ඒ සියල්ලම හීන ලෝකයක් අහසට බැඳපු ඉනිමගක් වෙරළි කරපු වැල්ලියලින් හදපු මාලිගාවක් මේක දිගේ දුර දිගේ යන්න දෙන්නේ නැති වෙන්නයි කරන්න දෙන්නේ නිසා කෙටි උත්තරේ තියෙන්නේ මේ වෙලාවේදී ඇති වෙලා තියෙන මේ හිස්තන මේ ඔක්කොටම වැඩි හොඳයි නිර්මල නිසා, නික්ලේශී නිසා, කෙලෙස් අඩු නිසා, ප්‍රතිපදාව නිසායි කියලා ඒකට ලෑස්තිලා යන්න මේ එන එකට වෛර කරන්න එපා එනවා. එනකොට ඒක ගා ගන්න නැතුව යන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. වාඩිලා කතා කරමු. මම අවසරයි මම මේ ප්‍රශ්න ඇසුවේ සාකච්ඡාවට අවශ්‍ය වෙන ප්‍රශ්න තේරුම්තනක් අහන්න මම ඇත්තටම පොත්පත් කියවන්න මට වෙනා නම් වෛද්‍යවරයෙක් වෛද්‍ය විතර පොත්පත් කියන જાතියක් නැහැ. ඒ නිසා මම මන සම්බන්ධ අපිට කියවන්න පොඩ්ඩක් මම තුන් දෙනෙක් ඉන්නවා මට. ඒක නිසා. එහි කවද මට දැනගන්න සයින්හන්ස ඇත්තෙම මම අර හිස්තැනට ආවහම මම කුමක් කළ යුතුද කියලා මට පැහැදිලි මදි තව. මම ආවොත් හිස්තැනට කරදර කරනවා. මම මතුන් නැත්තම් සක්කාය දිට්ඨිය නැත්තම් හිස්තැන තියෙන ජොලියක්. එතන බලන් ඉන්න තියෙන සයින්හන්ස. මට බලන් ඉන්න බෑ එතන. මම මම ඇවිල්ලානේ. නෑ මට තේන සයින්ස් කියන්නේ මම මම නෙමෙයි. කවුරු කියන්නේ කඩේ උත්තේ කුමද්ද යෝගාවචරය ඊගාවට ඒක අපිට මේ ඇත්තටම ප්‍රශ්නේ නගර නරන ගන්නත් බෑ ව්‍යාකරණ අනුකූල අපිට කියත හැකි භාවනාව හරියනවා. එතකොට මායя ඇවිල්ලා අපිට එක එක ගොඩ පෙරක දෝරුකම් දෙනවා. රූප පෙන්ලා, සද්ද අසලා, ගන්ධ රස බලලා, මේකේ නාම රූප බලපන්, මේකේ අනිත්‍ය දුක අනාත්ම බලපන්, මේකේ සමත විපස්සනා බලපන්. ඒක නිසා දැනගන්න ඕනේ මෙයා මේ අර ඇතිතන සිට නැතිතනට යන ගමනේදී අතරමැදි තැම්පිච්ච පිපිඤ්ඤ කැලි වගේ දේවල් ගෙනත් දාන්න. දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට දන්න දෙයට අදිනවා. ප්‍රකාශ කළ යුතු තැන කළ හැකි තැනින්ල ප්‍රකාශ කරන බැරි තැනට යනකොට යා ප්‍රකාශ කරන දෙයට ඇදලා ගන්න. මේක තමයි මායාව කියලා කියන්නේ නැත්නම් මේක තමයි අපි කියන්නේ මායාව කියලා. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූප ධර්ම ගැන බැලුවොත් රූප ධර්මයේ භාව ප්‍රඥාත්‍ය අභා මේ අස්ති ප්‍රඥාති නැස්ති ප්‍රඥාති කියලා දෙකක් තියෙනවා. රූපයගේ ප්‍රකාශ අවස්ථාවක් තියෙනවා අප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා. ප්‍රකාශ අවස්ථාව තමයි පට ව්‍යාපෝතේජෝ කියන්නේ. වාට එක එක හැඩතල තියෙනවා. අප්‍රකාශික තමයි අවකාශය කියලා කියන්නේ. ඉතින් අපි ඉපදුණා මැරෙන යනකම් මේක දකින්නේ නැහැ. අපි උපකරණ ඉඳුරන් ඒක හදන්න පැත්තට ගියේ නැහැ. අපි ඒක බයක් විදිහට සලකනවා, පාළුවක් විදිහට සලකනවා, තනි වුණා විදිහට සලකනවා, නිකමෙක් කියලා සලකනවා, මුස්පේන්තුවක් විදිහට සලකනවා. ඉතින් අපි ආගමික පැත්තෙන් ගියත්, ෆිසික්ස් පැත්තෙන් ගියත් ඒකට යන්නේ නැහැ. නමුත් බුදුජානකසේ දෙකම කපලා අපි ගෙනිනවා අවකාශයට. ඉනිතට පස්සේ මායя ආයසරය පටවියාපෝතේ ය පෙන්නලා නාම රූප පෙන්නලා යාරගේ බහුරු කොලම් පානවා. ඒතුළ අර හිත අවකාශයට යනවා වෙනුවට මේකේ නටන්න කැමති. ඉතින් ඉතින්දී කමඨාන සුද්ධ වෙන්න ඕන. සුද්ධ වෙන්නේ මොකද්ද? රූපයාගේ අභාව ප්‍රඥාත්‍ය 96ට වැඩි. භාව ප්‍රඥාත්‍ය 4ටත් වැඩිය අඩුයි. නමුත් අර 104 තමයි අපි මුළු ජීවිතේම ගත කරලා දවල් තිස්සේ ලයිට් දාගෙන මේ බල බල ඉන්නේ. අන්ධකාරයට බය, වයසට යන්න බය, මරණයට බය මේ අභාව ප්‍රඥප්තියට තියෙන බය. බුදුජානනාදී කියනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්තිබීදීම අභාව ප්‍රඥප්තිය පුරුදු කරපන්. ඒක තමයි ලෝකේ කියන්නේ. ওই 104 තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තියෙන්නේ. ඒ නිසා දැන් භාවනාව ගිහිල්ලා තියෙන මේ පැත්තට. යන්න හදනවා. යනකොට මාර්යා නානාරුදු වේසමව ගෞරවනවා. තණ්හා සංදාර ගමනේ තණ්හා ආදා ක්ලේශ මාරසේ දැන් ওই පේන දේ වගේ අල ගිය මුල ගිය ජාතික හොයන්න ගත්තොත් මොකද වෙන්නේ මට දැන් ඉදිරියට යන්න මට නෙමෙයි සාහනේ සුම්මනිකා හිටපන් මොනවාක් නැති තැනට යන්න බයයි ඒ බය නිසා නෙමෙයි ප්‍රශ්න මතුවෙන්නේ කුතුහලයේ මතුවෙන්නේ යමක් කිරීමේ නව නිර්මාණ ශිල්පයක් මතුවෙන්නේ නිෂ්ප ඒකනේ අපි මෙතෙක් පුරුදු කරේ දැන් ඒක ඇවිල්ලා අපිට අවසනවා කොහොම නිකන් ඉඳලා හරියන්නේ මොන හරි කරපන්. නිකන් ඉන්නවා කොහොම කොහොම හරි ගාබල්ලාවන් පෙස්සන් කියලා ඉතින් නිකන් නම් ඉඳ දෙන්නේ නැහැ. රෙඩිය සිල්ලා කියපේක මම තමයි මාරයත් කියන්නේ. අපි එතකොට මේ පේන දේ නාම රූප බලනවා. ඒකෙන් පේන්නේ අපේ හිත කෙලස් වලට ටෙන්ෂන් එකට, ෆ්‍රස්ට්‍රේෂන් එකට, වලියට කොච්චර කැමතිද කියලා. මේ හොඳටම තියෙනවා ආතතිය නැති. ඒක වෙන්නේ නිකමෙක් වාගේ. ඒක වෙන්නේ පාළු වෙලා වගේ. ඒක වෙන්නේ අතරමං වෙලා වගේ. ඒක වෙන්නේ මම යට කිසිම නෑ ස්කෝ කරන්න පුළුවන් තරම්. මේ බුදුරජාණන් කියනවා ඒකටම පේන්න අරපන්. ඒකට හුරු කරපන්. හුරු කරලා බලනකොට ෆිසික්ස් උනත් කියනවා ඕන කෙනෙක් කියනවා මේ ලෝකේ හැමතැනම තියෙන අවකාශයේ අර පේන ආස්තික ප්‍රඥාප්තිය අපි ලොකු කරගෙන ඒකේ නටනවා දවස පුරා. භාවනාවෙන් ගිනිනුට අතින්ද මේ පුරුදු පුරුද්ද අපිව බයක් පීතිකාවක් එහෙම නැත්නම් අනුසරණ ගතියක් අනාථ ගතියක් වෙන්නලා භාවනා මධ්‍යස්ථාන දාලා යනවා. ගුරුවරයා මාරු කරලා වෙන තැනකට යනවා. ඒ කමටහන් නැත්නම් වෙන කමටහනක් ඉල්ලනවා. මේ ඔක්කොම කරන්නේ අර රූපයගේ භාව ප්‍රඥප්තිර තියෙන දාසකම්. ඒකේ තියෙනට දීන ගතියයි. බත් බැල ගතිය. මොකද ඒකේ විතරනේ අපේ නොලෙජ් එක හිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් මේක මනින්න හදන. එතකොට භාවනාවට කරන එකට කියන්න තියෙන්නේ උඹ කියාගන්න බැරි තැනට හිස්තැනට මමයට රජකම් කරන්න බැරි තැනට අමෝරාවෙන් හරියට නිකන් ඉබ්බා තීර දාන්න හදනකොට ඇන්නේ වෙයි කිව්වා වගේ හිත කැමති නෑ යන්න. ඒ ලෑස්තිලා ගියොත් තේරෙනවා මෙච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී දොස්තර වෙලා හිටියත් දරුවෝ හිටියත් හිස්තැන මෙතනමයි. හිතන නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ හිතනට වෛර කරන. හිතනට බයයි. ඒකට කියන්නේ නියෝෆෝබියා කියලා. දන්නදී අපිට රජ කරතෑගිනේ. අයියා වෙන්න පුළුවන් අක්කා වෙන්න පුළුවන්. හිතන්න ගියාම උහුලන්නේ. යන්න පුළුවන් කියලා හිතනද? මම ඇත්තෙන් මම දරුවෝ සුන්දර නැහැ හස්බන්ඩ්යි කියලා තියෙන මට තනියෙන් ඉන්න ඕන කියලා. හිටියේ තනියෙන් ආ කියන්නේ මම තනියෙන් ඉන්න මං හරි ආසයි. මොන පුරුදු එනම් මේ මේකක් අගා ගන්න ඔය ඔච්චර අර දිගේ පේන පේන අරමුණු දිහා බල්ලා වගේ මොන ආසාවක්ද බලමු දැන් මේක මේ ලනුව කෑවට පස්සේ බලමු කොහොමද ආසාව ඉස්ස කරගන්නේ හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට මම ආධුනික යෝගියෙක්නි උඩමළුවේ උදේ ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමින් භාවනා කළෙමි සිත පිටත ශබ්ද වලද සිතුවිලි වලටද යොමු විය. නැවත අරමුණට යොමු විය. මම සිත පීතියේ හදවතේ කියා පෙර සිතා සිටියෙමි. නමුත් දැන් සිත තන තන විසිරෙන බව මට දැනුනි. මේ නිසාද සිත රූපයට මේද ශබ්දයට යනුවෙන් පංච ඉන්ද්‍රයන් අරමුණු කිරීම කරුණාවෙන් පහදා දෙන්න. තේරුණේ අවසාන වාක්‍ය දෙක නැවත කියන්න. මම සිත පිහිටි හදවතේ කියා පෙර සිතා සිටීමේ නමුත් දැන් සිත තන තන විසිරෙන බව මම මට දැනුනි. මේ නිසාද සිත රූපයේද මේද ශබ්දයේද යනුවෙන් පංචේන්ද්‍රයන් අරමුණු කිරීම කන්නාවෙන් පහදා දෙන්නේ. අන්ති වාක්‍යෙ පෙළ ගැහිලා නැහැ නේද? පෙළ ගැහිලා නැහැ. මේ නිසාද සිත රූපයට මේද ශබ්දයට යනුවෙන් තමයි දෙලා තියෙන්නේ. තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ ලිඛිත වචන ටිකෙන් නම් ප්‍රශ්නයක් මේ කියන්නේ දීගිත වචන ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් කරලා තිනවා මම අදහස එළියලා නැහැ හිත නිකන් හිතලා කිය တဲ့ නේ ගෙස් කරලා කිය တဲ့ මොකද මේ භාවනාව අත්දැකීමක් බෙදා හදා ගන්න ගන්න උත්සාහයකට කරන අනුග්‍රහයක් වශයෙන් අපි හිතාන හිටියට මෙතන හිටපන් කියලා ඒක සිල්වන්ත වුණත් ඒක සමාධිය වුණත් ඒක ප්‍රඥාව වුණත් ඒක පින වුණත් හිත යන්නේ කක්කාවට තමයි හිත යන්නේ ඒ පිසුත් නැනින්න කැමති නැහැ. මොනවා හරි අතීතයට යනවා අනාගතයට යනවා අතන යනවා මෙතන යනවා. ඉතින් ඒක තේරුම් ගන්නකොට අදහන්න අමාරුයි මෙච්චර ලස්සනට මේ මේ කෙලස් නැති තැන එහෙම නැත්නම් මේ කරදර නැතන තියෙද්දි මේ හිතේ තියෙන මේ දක්ෂකම් කියලා කියන්නේ රූපෙට සද්දට ගන්ධයට රසයට ඇදෙනවා. ඉතින් ඒකෙදී රූප සද්ද ගන්ධ රස වලට ඇදීමල කියනවා රූපස්කන්ධයට ඇදෙනවා කියලා. එහෙම නැත්නම් වේදනා මේ සැප දුක් වේදනාවට ඇදෙනවනම් එහෙම නැත්නම් මේ හිතනේ ඉන්නකොට ඉසලගත ප්‍රශ්නේ හැටියට හිතනේ ඉන්නකොට මහා අසහනයි මොනවරි කරන්න හිතෙනවා ඒ වෙනුවට මොනවහරි සැප දුක් තියෙන සංඥා තියෙන තැනකට යන්න හදනවා ඉතින් ඒකට වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ කරගන්නවා ඒ ගතිය ඉතින් ඒක මූල ධර්මයේ නෙවෙයි මෙතනදී වැදගත් වෙන්නේ Tamanට භාවනාවේදී හම්බ වෙච්ච පළවෙනි ප්‍රතිඵලයේ මේ ඒ මොකද්ද? හිත යම් තැනක තියන්න ගියොත් එතන තියන්න බැරි බව තේරෙනවා. හිත යම් තැනක තියන්න උත්සාහ නොකරන කෙනාට ඒකවත් තේරෙන්නේ නැහැ. හැමතැනම ඇවිදින මනුස්සයට තේරෙන්නේ මේ හිත පිට යනවා කියන කතාව. තේරෙන්නේ යම් වෙලාවක නික්ලේශූ මධ්‍යස්ත වූ නිර්මල වූ තනක් පෙන්නලා ඒක සද්ධාවෙන් හේතු ගන්නලා ආකාර පරිවිතක්යෙන් ණය විපස්සනාවෙන් හේතු ගන්න මෙතන හිටපන් කියලා කිව්වට ඒ කෙනාට ඕන දෙවෙන්නේ නැහැ. හිත අතන මෙතන පයින්. ඉතින් පැනීම දැන් මේකේ කනගාටුවකට යන මේකද රූප උපාදාන කරනවා කියන සද්ද උපාදාන වේදනාව සංඥා උපාදාන කරන්න කියලා අහනවා. ඉතින් ඕක කියන්න වෙනවා. මොකද ඒක නෙවෙයි උත්තරේ තියෙන්නේ. මේ බවවත් දන්නේ උඩමළුවට ගිහලා බලපොහින්දා. ඔය වෙලාවට ගෙදර ඉඳලා ආපකකා හිටියා නම් තෝසකකා හිටියා නම් ඕක දන්නෙත් නැහැ. දැන් හම්බෙලා තියෙන මහන්සි වෙලා මගේ හිත නොසන්ඩාලයි කියලා දන්නේ එක. ඉතින් දැන් ඕක ගෙදර ගිහිල්ලා කීයක ගෙදර කට්ටිය මම උඩුමලියට ගිහිල්ලා භාවනා කරා ඕම් බලාපන් මගේ හිත නොසන්ඩාලා කිව්ද ඒ මිනිස්සු කිව්විත් ඕක ගෙදර හිටියනම් ඕකත් නැහැ හොඳට ඉන්න දැන් බලපන් නිසනවන්න ගිහිල්ලා නොසන්ඩාලා හිතක් දැනගෙන ගෙදර ආවේ කියලා හිතෙනවා නමුත් සරුවචනාංශයේ පෙන්නන දේ තමයි දැන් Tamanට තේරෙනවා මේ හිත ආණ්ඩු මට්ටු කරන්න බෑ හිත මං කියන විදිහට වැඩ කරන්නේ නැහැ එයා වැඩ කරන්නේ කාගේදෝ න්‍යාය පත්‍රයකට. ඒක තේරුම් ගන්න ආරණ්‍යගත වෙන්න ඕනේ, රුක්ක මූලගත වෙන්න ඕනේ, ශූන්‍යාකාරගත වෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, සිල් තුන් අතර ඉන්න ඕනේ, සුදුරිදී අඳින්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ. හිත හැම දෙයකින්ම හදලා අනේ පුතේ, අනේ දුවේ ඔබ මෙතන හිටපන්, මෙතන ඔබට අරසයි කියලා කිව්වට මේ හිතම අවලං පට්ටවඳුරු දාපදුරා නොකෑමන හිතක්. ඒක දැනගන්න එක හොඳක්ද නරකක්ද කියලා ඇහුවොත් මොකද සබාව කියන්නේ? මගේ හිත අවලන් නොකෑමනා දහපතුරා පට්ටපඳුරු හිතක් කියලා දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? මොකද කියන්නේ? ඉතින් ඕගනේ ගෙදර මිනිස්සු කියන්නේ ඕගලන්ට පිස්සු කියලා. මේ තමන්ට මේ කක්කාවක් තියෙන එක දැනගත්තා කක්කාව හොඳයි කියලා කිය. ඉතින් ගෙදර මිනිස්සු කියනවා ඔය ගෙදර ඉඳලා අප්පා කාලා ගෙදර හිටියනම් ඔක්ක නෑනේ ඔය ප්‍රශ්නයක් නෑනේ හරි පිරිසුදු විදිය කියලා හිතෙන. ඉතින් ඒ නිසා අපේ සාමාන්‍ය සම්මත ලෝකයේ ඩයග්නොසිස් එක වැරදි කියලා හිතන්නේ. රෝගයක් නිర్ణය කිරීම නරකක් කියලා අපි හිතාන තියෙනවා. මෙතෙන් ආඩ පේනවා රෝගයක් තිබිලා නිర్ణය නොකර ඉන්නවට වැඩිය හොඳයි. රෝග නිర్ణයක් කරන එක සාමාන්‍ය MBBS ડોක්ටර් කෙනෙකුට වැඩිය ස්පෙෂලිස්ට් වැඩියෙන් ගෙවන්නේ බෙහෙත් තුණ්ඩුවට නෙවෙයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට නෙවෙයි ඩයග්නොසිස් වලට MBBS කියනට ඉච්චර දෙන එයා ලොකු රේන්ජ් එකක් කරන්න යට අල්ලන්න බෑ නමුත් ස්පෙෂලිස්ට් ගියාට පස්සේ ආගේ රේන්ජ් එකට ආවනම් එයා හරියටම දන්නවා එයාට කොහොමදත් වැඩියෙන් ගෙවන්න ඕන කන්සල්ටන්සි වලට දොස්තර තමයි වැඩේ කරන්නේ ස්පෙෂලිස්ට් තමයි ලෙඩේ අල්ලන්නේ බුදුරජාණන් වහන්සේ මේ හෙදකමයි වෙදකමයි දෙකම කරනවා මේ හෙදකම උඹ බලපන් උඹ අපි ගෙවල් වලට ඉන්නකොට අපේ පුරුදු පරිසරේ ඉන්නකොට අපි අයිය වෙලා නින්නේ හැම එකම දන්නවා මම තමයි අක්කා මම තමයි අයිය කියාගන්නේ මෙතෙන්ද ආපුවා උඹට හිත කියන තැනක හිටින්නෙත් නෑ වචනේ කියන තැනක හිටින්නෙත් නෑ කය හිත තැනක හිටින්නෙත් නෑ උඹ නිකම්ම නිකන් හැරණියක් හැලලා හැලලා දාපු ගැරණියක් හැලලා දාපු හැවක් වගේ උඹට හිතවත් එක තැනක තියාගෙන බෑ ඉතින් හරි ඉච්ඡා බංගතයකටපත් වෙනවා ඒකයි සරුවචන්ද කියන්නේ හොඳ සද්ධාවක පිහිටෝපන්. හොඳ සීලයක් තියාගනි. හොඳ සත්‍යයක ඉඳලා බලපන්. ඔය මම මට හිත තියාගන්න බෑ කිව්වට මේ සද්ධාව කැඩෙන්න ඕන කම නැහැ නේ. සීල කැඩෙන්න ඕන කම නැහැ නේ. සතිය කැඩෙන්න ඕන කම නැහැ නේ. ඒ තියෙද්දිත් සද්ධාවයි සීලයයි සතියයි තියාගෙන එක්කන නිවනට බොහොම කිට්ටුයි. මොකද යා රෝග නිర్ణය කරලා තියෙන දැන් ඉතින් ප්‍රෙස්ක්‍රයිබ් කරන එක විතරයි තියෙන බෙහෙත. ලෙඩේ අඳුරගත්තා නම් බෙහෙත ඉවරයි. ලෙඩේ ඉවරයි. නිසා මේ පළවෙනියම තේරලා තියෙන ප්‍රතිපලේ භාවනාවේදී Tamanට Tamanගේ හිත ආණ්ඩුමට්ටු කරන්න බෑ පාලනය කරන්න බෑ ජී වෙන්නේ සාමාන්‍ය පශ්චාත්තාප වෙනවා ඒ පශ්චාත්තාප වෙන එකට අසපුරුෂය කියලා බුදුහාමුදුරු කියනවා පශ්චාත්තාප නොවි සතිය සීලය සද්ධාව නඩත්තු කරන කියන සත්පුරුෂය කියලා එයාට බුදුරජාණන් වහන්සේ දෙනවා දිග වැඩ ලයිස්තුවක් එහෙම නැත්නම් බෙහෙත් තුඩුවක් මෙන්න මේක කරපම් බලපම් ඕක අඩු කරලා දෙන්නම් කියලා. ඒ නිසා මේක මේ හිත පිට යනවා කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඒකවත් දන්නේ භාවනා කරන්න යන කෙනා විතරයි. නැත්තම් එයා ගෙදර හිටියා නම් ආප්පකක බුදිය ගත්තා නම් හිත පිට යන බවක්වත් දන්නේ නැහැ. ඒ නිසා මේ යන තැනින් මගේ මගේ හිත යන්නේ රූපයකටද වේදනාවකටද සංඥා අඳුන ගැනීම වලටද එතන මේක වෙනස් කරන්න මම කරන ආලවට්ටම් වලටද කියන එකෙන් එයාගේ චරිතය කියන්න පුළුවන්. මම නැවතත් කියනවා අරමුණට හිත ගියාට චරිත කියන්න බෑ. අරමුණට හිත යන්න හදනකොට දඟලන පිට යන තාලෙන් කියතෑකි මමත් නොදන්න මගේ යටි හිත වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ වැඩේට කියන්නේ අපේ යටි හිතට උමගක් කපා ගන්නවා කියලා අපි. එතකොට අහන එකනට තේරෙනවා මෙයාගේ උමග කැපිලා තියෙන රූපේ පැත්තට, වේදනා පැත්තට, සංඥා පැත්තට, සංස්කාර පැත්තට, විඥාන පැත්තට. එතන මෙයාගේ උමග කැපිලා තියෙන තණ්හාව පැත්තට, ද්වේෂයේ පැත්තට, නිදිමත පැත්තට කියලා. ඒ කෙනාටමත් පහු වෙනකොට තේරෙනවා මේ අරමුණ පෙන්නලා පිරිසුදු තැන පෙන්නලා පිට පණින පැනිල්ලෙන් පේනවා මේ මොකාටද කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒකට උඟ දෙනෙක් බයයි. ඒ තමන්ගේ ප්‍රകൃතිය දකින්නට හරි බයයි මොකද අපි ඇඳගෙන ජීවත් වෙන්නේ ලෝකේ. අපි ළඟ කිසි වැරද්දක් නැහැ. අපි ඔක්කොම අනුන්ටත් පාර පෙන්නගෙන යන අයියලා අක්කලා වෙලා නින්නේ. මෙතෙන් ඩාවට පස්සේ කටේ තියෙන නිර්වන්දන හරිවන්දන් පුරා පල්ලෙන් බහිනෝ කියලා නිර්වන්දන් ටික ඔක්කොම නිස්සන්නවනේ යදින් හරීම පූජා භූමියක් ඔක්කොම නිර්වන්දන් මේකේ තියෙනවා. හැම කෙනාම මෙතෙන්ට එන කෙනා තමන්ගේ නිර්වන්දන් ටික මෙහෙ තියලා යන්නේ. අපිට ඕනතන පූජා භූමියක් බවට පත් කරන්න ඕන නම් තමන්ගේ කෙලස් ටික හැලෙන්න හරි. එතන පූජා භූමියක්. බුදුරජාණන්සේ දේශනා කළ තුනම් පැවිදි වුණා නම් සෝවාන් වුණා නම් රහත් වුණා නම් ඒවා පූජා භූමි බවටපත් වෙනවා මොකද ඔබ එතනදී සෑහෙන කෙලස් ප්‍රමාණයක් එතන අතාරිනවා ඇත්තටම කියනවා පූජා භූමි ඔබ කෙලසෙනවා නැවත ඒක පූජා භූමියක් වඩපත් වෙන්නේ කෙලස් හැලෙනකොට ඒ නිසා මේක මේ රූපද වේදනාද සංඥා සංකාර කියන එක නෙවෙයි හොඳට මතක තියාගන්න යොමු කෙරුවොත් යම් කිසි දෙයකට ඒ කිනාට විතරක් තේරෙනවා හිත කොච්චර අවලන්ද කියලා කොච්චර අසමජ්ජාතිද කියලා. කොච්චර අශික්ෂිතද කියලා. මෙච්චර පිරිසුදු නික්ලේශී තන තියෙද්දී මේවට දුවන හැටි දැකලත් සද්ධාව කඩාගත්තේ නැත්නම් ඒක දැකලත් සීල කඩාගත්තේ නැත්නම් ඒක දැකලත් සතිය කඩාගත්තේ නැත්නම් නිවනට ඊටාම කිට්ටුයි. පශ්චාත්තාප වුණොත් සද්ධාව කඩාගත්තොත් මේ සීල දෝෂයක් කරීම කියලා හිතුවොත් අසත්පුරුසයි. අසත් ධර්මයක් වෙනවා. ඒ නිසා මේ වෙලාව ගන්න ධර්ම සාකච්ඡා කරන්න මේවා දැක්කට සීලේ කැඩීමක් වෙන්නේ නැහැ කියලා හිතා ගන්න සද්ධාවේ අඩු කරගන්න එපා. සතිය අඩු කරගන්න එපා. මේ සතියේ සද්ධාවේ ප්‍රතිඵලයක් වශයෙන් දැනගෙන ඉදිරියට යනකොට හරියටම Tamanne කියන්න පුළුවන් මගේ හිතට පිසිතුරක් අරමුණක් දීපුවාම යා පනින්නෙම රූපෙට, පනින්නෙම වේදනාවට, පනින්නෙම සංඥාට කියලා මම කියන්නේ කවුද? මමයා කවුද කියන එකේ කේන්දරේ බල්ලා කියනවා වගේ කියන්න පුළුවන්. ඒ නිසා ධෛර්යමත් වෙලා දිගට භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පය තැබීමේදී විලුඹ මැද හා ඇඟිලි වශයෙන් මුලමැද අග දැකීම නිවැරදිදයි පහදා දෙන ලෙස ගෞරවණීයලා සිටිමි. ත්වන් සරණයි. ඒ සිද්ධියක ආසස් ප්‍රසාසේ වේවා පිම්බි මහකලින් වේවා වම දකුණ වේවා ඒ මුලමැද අග දැකීම ලක්ෂ විදිහකට කියන්න පුළුවන්. එක එක එක එක විදිහවලට කියන්න පුළුවන්. ඒත් ඒක නිසා මේකත් එක ක්‍රමයක්. හැබැයි මේ මේ මුලමෙදාක බලන්න හදනවා කියලා කියන්නේ උඟක් ඉස්සරහට ගිය ක්‍රමයක්. Tamanට මුලමෙදාක නොපෙනුනත් ඊටම සරලව කියන්න පුළුවන්. මේ තක්මන් කරන වෙලාවේ හොඳයි සක්මන් පිළිබඳ ප්‍රශ්න මතු කරන එක නැත්නම් අදහස් ප්‍රකාශ කරන එක. සක්මන් කරන වෙලාවේ Tamanට තේරෙනවනේ මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. ඕක තමයි සක්මන ඉච්චරයි ඒ හොඳටම ඇති. මම හිතගෙන නෙවෙයි මම හිතගෙන නෙවෙයි මම බුදියාගෙන නෙවෙයි මම දැන් ඉන්නේ සක්මන කියලා දන්නවනම් ලකුණු ඔක්කොම ලැබිලා ඉවරයි. ඕන වෙලාවක හිත පිට ගියොත් ඕන වෙලාවක හිත අවුලුනොත් බලන්න මම ඇවිදින බව දන්නවනම් ඒකට හිත ගන්න පුළුවන් නම් ආයශරයක් මම ආරක්ෂක දන ඊට පස්සේ අහන්න පුළුවන් හිතෙන් ඒක තව විමසුන්න ඕනේ එහෙම නැත්නම් විචාර බුද්ධිය දාලා මේ ඉඳගෙන නෙවෙයි මම ඇවිදිමින් ඉන්න බාට තියෙන අත්දැකීම මොකද්ද කියලා. දැන් මේ මට ලැබෙන අත්දැකීම ඉඳ ගැනීමක් නෙවෙයි. සිටගෙන සිටීමක් නෙවෙයි. නිදාගෙන සිටීම නෙවෙයි. මොකද්ද? ඇයි මම කොහොමද දන්නේ මේක සක්මන් කරනවා කියන්නේ? අන්න එතකොට තේරෙවි මේ ඉඳගෙන හිටියානම් හිටගෙන හිටියානම් වගේ නෙමෙයි කකුල කෙටි කෙටි වමෙන් දකුණට මාරු වෙනවා. ඒක අර පළවෙනි මම ඉඳගෙන නැහැ හිටගෙන නැහැ බුදියාගෙන නැහැ සක්මන් කරනවා කියන අත්දැකීමට අමතර තොරතුරක් එනවා. ඒකට වම තියෙන වාරයක් පාස දකුණ තියෙන වාරයක් පාස Taman දන්නවා මම සක්මනේ ඉන්නේ සතිය තියෙනවා. ඊට පස්සේ මේ වම කියන එකේ වම දකුණ ගන්නකොට කියතයි දැන් වම තියෙනකොට ඉඳගෙනත් නෙමෙයි හිටගෙනත් නෙමෙයි බුදියාගෙනත් නෙමෙයි දකුණත් නෙමෙයි කියලා තියෙනවා. එච්චරයි. දැන් මේ වම. ඊට පස්සේ දකුණට යනකොට දෙනවා මම හිටගෙනත් නෙවෙයි ඉඳගෙනත් නෙවෙයි බුදියාගෙනත් නෙවෙයි වමත් නෙවෙයි. දැන් හිතකොට අහන්න පුළුවන් ඔබ කොහොමද දන්නේ මේ දකුණමයි වම නෙවෙයි කියලා. අන්න ඒකට සපෙලා උත්තර කියන්න වෙනවා. මේ වම නෙවෙයි මේ දකුණ කොහොමද බලලා නෙවෙයි දැනෙන්නේ කොහොමද? කට උත්තර නැතුව යනවා. කට උත්තර නැහැ. ඊට පස්සේ තමයි කියන්නේ මේ දකුණ කියලා ඇල්ලුවයි කියලා කියමු. සමහරව දකුණෙන් ඇවිදින්නේ, සමහරව වමෙන් ඇවිදින්නේ. ඒක සාමාන්‍ය ඕන කෙනෙක්ගේ හැටියක්. අපි වම් අතයි දකුණ අතයි පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම එක අතක් ඉස්සර වෙන්න වගේ කකුලෙත් ඒ වගේ තියෙනවා. ඒක ඇල්ලුවාට පස්සේ අපි තමයි දකුණෙන් ඇවිදින මිනිහෙක් කියලා. දකුණ තියෙනකොට යාට කිව්වයි දකුණ මේ තියෙනම මේ ඔසවනව යවනවා නැත්නම් ඔසවනවා යවනවා තියෙනකොට ඔසවනවා කියන එක යවනව නෙවෙයි කියලා කොහොමද ඔබ දන්නේ? ඔසෝනා කියන එක තියෙනව නෙවෙයි කියලා කොහොමද දන්නේ? දැන් යමන වෙලාවේ කොහොමද අත්දකින්නේ මේක ඔසෝනා නෙවෙයි තියෙනව නෙවෙයි තියෙනව නෙවෙයි කිය. කොහොමද තියෙන වෙලාවේ දන්නේ ඔසෝනා නෙවෙයි යවනව නෙවෙයි කියලා ටිකටම ওই ප්‍රශ්නාවලිය මේක මේ විභජ්‍ය විභජ්‍ය වාදේ කියලා කියනවා විමසුන් නුවණ කියලා කියනවා මේකට විචාර බුද්ධිය කියලා කියනවා මීමන්සා නුවණ කියලා කියනවා එහෙම නැත්නම් මේකට ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියනවා එකින් එකට යනවා මිසක පටන් ගන්නකොට පටන් ගන්නකොට මුලමඳක බලන්න ගියොත් ඇවිල්ලා අවුල් වෙනවා එනේන දාලෙට තමයි ප්‍රශ්න නගා ගන්න නගා ගන්න නගා ගන්න සියුම් සියුම් සියුම් කරගෙන යන්නේ. ඉතින් ඔසෝන යවනවා තබනවා කියන්නේ මුලමැදක බැලීම. විලුඹ තියෙනවා මැද තියෙනවා ඇඟිලි තියෙනවා කියන්නේ දේශය අනු මුලමැදක බැලිලා. ඒ විදිහට ඕන පැතිකඩක් ඒක ගන්න පුළුවන්. නමුත් ඉදිරිපත් කරන ස්වරූපය අර මුල් මුල් ටික පදනම නැතුව පටන් ගන්නකොට මුලමැදක බලන්න හදනවා කියලා කියන්නේ ඒක ඇත්තට ප්‍රායෝගික නෑ අනුපූර්ව පිළිවෙලට යන්නේ නැහැ. ඒක මම මේ ඇදලා මතු කරන්නේ අනිකාටත් තේරුම් අරගන්න මුලැමැදාක බලනවයි කියලා කියන්නේ සක්මන් කරන බව තේරිලා මේ වම දකුණ වශයෙන් තේරිලා මේ වම කියන එක දකුණ නෙවෙයි බව හොඳටම දැනගත්තට පස්සේ වමේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඊට පස්සේ ඔසවනවා කියන එක ඒකෙත් මුලැමැදාක තියෙනවා ඊට පස්සේ කැඩි කැඩි කැඩි ඒ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කාලේ තාම තුනී පතුරට ගහගෙන ගහගෙන යනකොට මොන ක්‍රියාවෙත් ධර්මතාවය එකයි සමස්තය වශයෙන් ගුණ වශයෙන් gediya වශයෙන් බලනට වෙනස් වුණාට මුලැමැදාකට වශයෙන් ගිහිල්ලා අත ඉස්වත් අත නැමුවත් කකුල තිබ්බත් ඒ හැම වෙලාවෙදීම සිදුවෙන දේවල් තාම තුනී කුඩා කාලාංශුවට දාලා කාලයේ අංශුවලට කළාලා බැලුවොත් මේකේ තියෙන දිගටම ක්‍රියාවලියක් විතරයි. දිගට යන මීමැසි පුදියක් ඇවිසිලා වගේ වතුර ගොජ දාන වෙලාව වගේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රශ්නට උත්තර දෙනව විනෝට මං කෙරුවේ ටිකක් අර විස්තරාත්මක ඉදිරිපත් කරා. ඒ නිසා සක්මන් කරනකොට ඉස්සරහ ප්‍රශ්න අහන කෙනෙක් හොඳට මතක තියානින්න සක්මණේ උඟාවක් විස්තර යනවට වැඩිය මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් හිතගෙන නෙවෙයි කියලා දන්නවනම් බුද්ධියගෙන නෙවෙයි මම මේ සක්මනේ කියලා දන්නවනම් ලොකු දෙයක් ඒක මතක තියාගෙන පැයෙම වගේ පවත්තන්න ඉතුරුට එතකොට ඉතුරු තොරතුරු ඉබේම එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආරම්භ කර සිත ආස්වාස අරමුණට යොමු වී මද වේලාවකින් නිදිමත ගතිය ඇති වේ. මේ වළක්වා ගන්නේ කෙසේද? ඉතින් මේක තොරතුරු මදි. එතකොට මේ අරමුණේ මෙහෙම මේ මේ තොරතුරට මේකට අදාළ තොරතුරු එකතු කරන්න මෙන්න එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ ලියන එකන උත්තර දෙන්න කැමති නම් නින්දට යන්නේ ආනාපානය හරහද නැවත නැගිටින්නේ ආනාපානයටද එහෙම නැත්නම් නින්දට යන්න ඉස්සර වෙලා ආනාපානෙන් හිත පිට ගිහිල්ලා නිින්දෙන් අවදි වෙන්නේත් නන්නත්තර අරමුණ වලටද කියන එක පොඩ්ඩක් මේ ප්‍රශ්න ලියපු එකන පහදලා උත්තර දෙන්න පුළුවන් නම් දීර්ඝ ගමනක් යන්න තොරතුරු ලැබෙන. කැමැතිද මන් දන්නේ මේ මේ ප්‍රශ්නේ ආපු එකන උත්තර දෙන්න. ආනාපාන අරමුණ සිත අරගෙන මේකෙන් සිත පිට ගිහිල්ලා වගේ තමයි හිතට යන්නේ. එතකොට හිත නැගිට්ටට පස්සේ ඒ නිින්දෙන් වගේ නැගිට්ටට පස්සේ නැගිටින්නේ ආනාපානෙටද වෙන අරමුණකටද? වෙන අරමුණකට ඒක නැවත සැරයක් හොඳට බලනද භාවනාවේදී භාවනාවේ දියුණුවක් දක්වමින් හිත සැඟවි ගැනීමක් කියලා එකක් කරනවා ලීන භාවයටපත් වෙනවායි කියලා ඒක භාවනාවේ දියුණු අංකයක් ඒක යන්නේ ආනපානිය හරහාමයි ගැස්සිලා අවදි වෙන්නේ ආනාපානෙටමයි එහෙමනම් ඒක රාගය සහ ద్వේෂය අඩු වෙච්ච බවට ලකුණක්. එන්නේ හිත පිට ගිහිල්ලා වෙන වෙන වල අරමුණු කර නන්නත්තර අරමුණට ගිහිල්ලා එහෙන් ගිහිල්ලා හිත නින්දට වැටෙනවා කියනවනම් සමහරට චීන මිද්දේ කියන නීවරණය වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක වෙන් කරලා කියන්නේ නැතුව මොන උපදේශය දුන්නත් පටලවා ගන්න. ඒ නිසා යෝගාවචර නැවතරයක් බලන්න ඕනේ. හැම වෙලාවෙම බලන්න බෑ. බලන බොහෝ වෙලාවල් වල තමයි තේරෙන්නේ බලාගෙන ඉන්න අරමුණ හරහාම ගිල හිත සීතල වෙලා සැඟවි ගැනීමක් වෙනවද නැත්නම් හිත වෙන අරමුණකට ගිහිල්ලා ඒ නින්දට වැටෙනවද කියන්නේ ඒ නිසා යන්නේ ආනපන හරහා නෙවෙයි නම් නැගිටින්නෙත් ආනපන හරහා නෙවෙයි නම් අපි කියනවා තීන මිද්දේ කියලා කියන්නේ කෙලස් නින්දා යන්නේ ආනපන හරයන ආයෙත් නැගිටින්නෙත් ආනපනෙටම නම් ඒක හිත ලීන භාවයටපත් වීම සැඟවි ගැනීමක් ඒ කියන්නේ හිතේ රාග ద్వේෂ අඩුවීමක් ඉතින් දැන් දීපු උත්තරේට දෙන්න තියෙන උත්තරේ කමඨහන තමයි සුද්ධ කිරීම තමයි අරමුණෙන් පිට ගිහිල්ලා නින්දට වැටිලා නැගිටින්නේ අරමුණෙන් පිට එකක් නම් මෙනෙහි කිරීම වෙලා නැහැ මෙනෙහි කිරීම වුණා නම් ඕක වෙන්නේ නැහැ ඒ නිසා ඒකට ඍජු උත්තරයක් තියෙනවා ඊට පස්සේ මේ ලීදී දන්න කෙනා මේ මට වෙනවයි කියලා දන්න කෙනා තමන් භාවනා කරනකොට ආස්වාස් ප්‍රස්වාස ධ්‍යානම් බලන්නේ මං හිතලා කියන්නේ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හෝ ආස්වාස් ප්‍රස්වාස කියලා හෝ ගන්නවා හෙලනවා කියන හෝ මෙනෙහි කරන්නේ එතකොට හිත පිට යන්නත් බෑ. අනිතික එහෙම ක්‍රියාශක්තියක් හිතේ තියෙනොත් නිින්ද යන්නේත් නැහැ. හැබැයි ඕක කරත් නිින්ද යනවා. අරමුණ දිගේම ගිහලා අරමුණේ හිත හැංගවි ගන්නවා. ඒක ඊට වෙඩි ටිකක් සියුම් හැබැයි හොඳ පැත්තක්. ඒකෙදි කියන්න තියෙන්නේ හිත අවදියෙන් තියෙන රාගේ ද්වේෂේ තියෙන වෙලාව විතරයි. අපි පිප්පිලා උද්ද වැඩිලා ඉන්නේ දිල්ලිසෙන රාගෙට. තිලිසෙන ද්වේෂයට. මේ දෙක නැහැනේ බබා දොයි. ඕම නෙවෙයි. සක්මණේ දිනින් දයන්. සක්මණේදි මෙහෙම වෙන වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පේන තියෙන අර මේක අවශ්‍යකන තියාගෙන ඉන්න පුළුවන් දැවෙන රාගයක් නැහැ දැවෙන ද්වේෂයක් නැත්තම් නිකම්ම ගින්නේ අලු බහිනා වගේ අලුවට ගින්දර එකතු වෙලා පිටින් අලු ටික විතරයි ඉතුරු වෙන්නේ ඒක කෙලෙස් ජයගත්ත බවට ලකුණක්. සංගෝ අංග සම්පූර්ණ නෙවෙයි කෙලෙස් මැඩගත්ත බවට ලකුණක්. ඒක පුරුදු කරලා ගන්න ඕනේ. මේක නම් මෙනේ කරලා මෙනේ කිරීම හරහා වීර්ය ඇති කිරීමෙන් කඩන්න ඕනේ. මම විවෘතව තියෙන උත්තරේ තමයි බලන්න නැවත නැවත බලනකොට ආනාපානිය හරහාම යනවනම් හොඳට බලන්න ආනාපානිය සිටීම නිසා රාගය සහ ద్వේෂය Taman හිතනට වේගින් අඩුවීමේ හිත සැඟවිය. හිත හැංගි ගන්නවා. ගිනි පපුරු අළු යට හැංගුණා වගේ. තීන මිද්දේ කියන නීවරණේ නම් තමන් අතේ දෝෂේ තමන් මෙනෙහි කරලා නැහැ. ඒකට මෙනෙහි කිරීම කරන්න. දැන් අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ තද නිදිමතක් දැන්න විට කුමක් කළ යුතුද? ස්පර්ශය මෙනෙහි කරමින් සිටන විට එයද නොදැනි. නොදැනි ශරීරද නොදැනි යන විට කුමක් කළ යුතුද? මේ පළවෙනි ප්‍රශ්නේ නම් බුදිය ගන්න කියන එක තමයි කියන්නේ. ඉති වෙන මොනවා කියන්නේ? හොඳ තද නිර්වණය බුදිය ගන්න එක. මේවනේ මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ මේ පරියංග භාවනා මම මේ අර භාවනා කරන්නේ. එතකොට මේ වෙනවා කිව්වනම් මට හිතා ගන්න පුළුවන් මේ අහන ප්‍රශ්නේ. ඉතින් දඩස් ගාලා කියලා හොඳට නිදිමත මම මොකද බුදිය පාම්. වෙන මොනවා කියන්නේ? ඉතින් කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවන්නේ මේ විස්තර දෙන්න මට මේ පරියන්කේ ඉද වෙන්නේ මොකද්ද කරපු භාවනාව කොච්චර වෙලා කෙරුවද මේක වෙනවද කියනවනම් අන්න ඒකට අපිට හිතා ගන්න පුළුවන් මේ කොයි පාරේ ගිහිල්ලා මොකක් වෙලාද කියලා. ඒ නිසා මම මට නම් අහනවා මම. ඒ මගේ යුතුයකට මම අහනවා මේ කවුද මේ ප්‍රශ්න ලියපේ කියලා ඉදිරියපත් වෙන්නේ. ඉතින් මාර බැන බින්ද ඉදිරියපත් වෙන්නේ නැහැ. ඒත් මම කමන්නේ ඉතින් ආය මගේ කට හොඳ නැහැ ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ ලියුවේ එක නම් කැමැතිද කියන්නේ මේ හක්මන් කරනකොටද වැසිකිලි ඉඳගෙන ඉන්නකොටද පර්යංකේ ඉන්නකොටද මේක වෙලා තියෙන්නේ කියලා කියනවනම් විස්තරේ අපිට පුළුවන් විග්‍රහ කරන්න. ගාම්පර ස්වාමීන් වහන්සේ මේ දසායනස පෙර කියලා දුන්න විදිහට මට මේ අවස්ථා දෙකටම මුණ දීලා තියෙනවා විනාඩියක මම නිදා ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඇහෙන්නේ ඇහෙන්නේ. පොඩ්ඩක් කියලා ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩලා එනකොට එහෙම මට එහෙමම නිින්ද යනවා. ඊට පස්සේ ආපහු වැරනා තමයි ආයෙ මම නිදාගන්නේ රැයට. මේ අරමහාම සෝමනස මම භාවනා කර කර ඉන්නකොට මේ අරමුණ පිටපැන්නා වගේ වෙලත් මට නිදිමත එහෙමම නිින්දකින් අධික නිින්දකට වැටෙන වෙලාවලුත් තියෙනවා. ඒකට කියන්න පුළුවන්ද මට තද නිදිමතක් තියෙනවායි කියලා නැත්නම් නිින්දට ගියයි කියලා කියන්න පුළුවන්. මට නිදිමතක් තියෙනවා කියන්නේ මට නිින්දට ආසාවක් තියෙනවා. මේ කියලා තියෙන්නේ නිින්දට ගිහිල්ලා ඇවිල්ලා තද නිින්දක හිටියා වගේ දැනෙනවායි කියන්නේ. කාටද කොයි එකද ඇත්ත? සුමිනාසා දැන් භාවනා කර කර ඉන්නකොටම නිදිමත මට නොදැනී ගිය වෙලාවල් තියෙනවා. ඒ ඇරුණාම මේ මට දැනෙනවා වෙහසත් එක්ක නිදිමතක් මට නිදාගන්න ඕනේ ගැලවෙන වෙලාවල් පරියන්කේදී. එහෙමයි සම්මාස. ඔව් එතකොට ඒ தත්තට එන්න පරියන්කේ වාඩි වෙලා කොච්චර වෙලා යනවද? මේ සම්මාස දිගටම බලන්න කරගෙන ගියොත් මේක දැන් නැහැ. ඉඳලා කැඩිලා දවස් දෙක තුනක් කරගෙන ඉඳලා කන්නේ තමයි ඉදමත් එන්නේ ටක් ගාලා එන වෙහෙසට වගේ ඒ වුණත් ඉන්නේ ඒ නිදිමත Tamanට වැටෙන්නේ තද නිදිමතක් වැටෙන්නේ පරියන්කිට ගිහිල්ලා වාඩි වෙලා කොච්චර වෙලා ගියාට පස්සේ සත්‍ය ඉක්මනට වගේ තමයි. හරි ඒක නෝ විනාඩි ගානෙන් හරි අපර ගානකට ගෙස් කරලා කියනවනම් කොච්චර කින්නවද? විනාඩි 10 15ක් අපේ ගෙස් කරලා. ඒක මම චෝදනා කරොත් ඊට ඉස්සෙල්ලා සක්මන් කරලා නැහැ කියලා පිළිගන්නවද? සෝමනස අදමම සක්මන් කරද්දී සක්මන් කරනවා තමයි සෝමනස කියන වැඩසටහනට පස්සේ අද මම පුළුවන් තරම් සක්මන් කරා ඒකෙන් මිදෙන්න. ඊට පස්සේ තමයි ඇවිල්ලා මම වාඩි වෙලා භාවනා කරන්න ගත්තා. ඒ කියන්නේ සක්මන් කරලත් ඇවිල්ලා ඊට පස්සේ මෙනෙහි කර කර හිටියත් සමහර පරියන්කොලදී විනාඩි 10න් 15න් නිින්ද යනවා නිදිමතට නිදා ගන්න කැමැත්තක් එනවා. එහෙම සයන්ස් නිදා ගන්න හිතෙනවා. හරි ඒ ගතිය Tamanට නිදිමතට යන ගතිය එන්නේ වැඩි වෙන ගතියක්ද තියෙන්නේ නැත්නම් අහම්බෙන් එක දෙක පරියන්කේක එන කතාවක්ද මේ කියන්නේ? ඒක අවස්ථාවේ හැටියට ස්වාමීන් වහන්සේ සමාජයට මට ඒක නෑ හැමදෙස්සෙම නෑ සමහර අවස්ථාවක ඒකට අපිට ඇත්තටම මේ පොදු ප්‍රශ්නයක් වශයෙන් ගන්න බෑ. ඒ වෙලාවට අපිට තේරුම් අරගන්න තියෙන්නේ ළඟ ළඟ මෙනෙහි කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ පරියන්කින් සක්මණින් පස්සේ ඇවිල්ලා හිටියානම් විනාඩි 10 15ක් ඇතුළත එනවා නම් අස්වාභාවිකයි. සාමාන්‍ය විනාඩි එන්න පුළුවන් 35 පැන්නට පස්සේ 20 35 අතරේ සාමාන්‍යයෙන් එනවා. මේක එනවනම් කරන්න තියෙන්නේ දැනගෙන නිදිමතකට යන්න දැනෙනවා හෝ නැත්නම් Tamanට එහෙම යන ගතියක් දැනෙනවනම් ආස්වාසය කියලා මෙනෙහි කරන්න එපා ආස්වාසය ආස්වාසය ආස්වාසය නැත්නම් ඇතුළේ නැතුළේ නැතුළේ නැත්නම් ගන්නව ගන්නව ගන්නව ගන්නව ගන්නව කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරනවා ඊට පස්සේ පිට කරනවා හෙලනවා ප්‍රස්වාසය කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරනවා මේ මෙනෙහි කිරීම හරියට කිරි හොද්ද හැඳි ගන්නවා වගේ හැඳි ගෑ නැත්නම් කැටි ගහනවනේ රත් වෙනකොට නිතර හැඳි ගන්න ඕනේ මන්ත්‍රණය කරන්න ඕනේ. ඉතින් භාවනා පරියන්කට ගියාට පස්සේ එකම ටෙක්නික අපිට තියෙන්නේ මෙනෙහි කිරීම. භාවනා පරියන්කට යන්න ඉස්සෙල්ලා තියෙන ටෙක්නික තමයි සක්මන. මේ දෙකෙන්ම කරන්නේ වීරිය වැඩි කරලා දෙන එක. ඒ නිසා නිදිමත එනවනම් දැනගන්න ඕනේ එක්කෝ ශරීර දවස පුරා නිදිමත අසමබර වීම නිසා කායික අවශ්‍යතාවය. ඉතින් එහෙම වෙනවනම් උත්තර සංඥාවෙන් ටිකක් කළා බුදියනින් එක තමයි ਸਰවචත්තනාංශේ බබා පචලායමාන සූත්‍රයේ දේශනා කළා. ඊට පස්සේ හොඳට තේරෙනවා හැබැයි. ඊට පස්සේ තේරෙනවා අර ගතිය ගියා. එහෙම නැතුව නිදිමත කයර නිදිමත ඕනකම තියදී පොරකන්න ගියොත් ඒ ඉතර සාර්ථක වෙන්නේ නැහැ. නමුත් සමාහලාට මේ කෙලස් මායාවක් තියෙනවා. ඒකට නම් ඒ කියන්නේ නිදිමත භාවනා කරන මනුස්සයර දන්නවා මේ අස්වාභාවිකක් කියලා. එතකොට නම් මෙනෙහි කිරීම තමයි කරන්න තියෙන්නේ. ළඟ ළඟ මෙනෙහි කරන්න නිතර නිතරම මෙනෙහි කරන්න සාමාන්‍යයෙන් ආස්වාස් ප්‍රසවාස නමුත් මේ වගේ මේක නියස් අයිස් ටිකක් මිදගෙන එන්න වගේ බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මම පස්සේ මිදෙනා වගේ තේරෙනවනේ තමයි සීතල වෙනවා අන්න ඒ වෙලාවට අවසන් ඕන හැබැයි මේ ඇවිසිල්ල සමාධිය කඩනවා සමාධිය කැඩෙනවා කරන්න දෙයක් නැහැ මේ වෙලාව හැටියට අපිට අර නිදිමතට යනවට වැඩිය ටිකක් ක්‍රියාශක්තියක් තියෙන සමාධියක් එහෙම නැත්නම් සක්‍රීය සමාධියක් ඕන කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ අංගුත්තර ධිකනිපාතේ සූත්‍රයක් මහන්නේ මේ භාවනා කරනකොට වරින් වර වීර්ය අවසන් ඕනේ, වර වර සමාධිය අවසන් ඕනේ, වරින් වර උපේක්ෂාව අවසන් ඕනේ. සමාධියටම ආශකරන જાතියක් ඉන්න ඒ මිනිස්සු අන්තිමට නිින්දට වැටලා කාලේ නාස්ති කර ගන්නවා. වීරියටම ආශකරන જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ට සමාධියක් එන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට කෙලස් දේවල් දැක ගන්න බෑ. තව සම තව જાතියක් ඉන්න උපේක්ෂාවේ ඉන්නවා. හැබැයි ඒක නිකන් සමාධියට බර උපේක්ෂාවක් වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හිත සැඟවිගෙන කෙලස් කැපෙන්නේ නැහැ. ඒ නිසා කෙලස් කැපෙනවා නම් ආශ්‍රව ක්ෂේකර වෙනවා නම් යාට තේරෙනවා මේ හැපි හැපි මේ ගමන යන්නේ එක එක හැල්මේ යනවා නම් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. නියම් බර කරත්තක් ගල්වල බාරක යනකොට ජර ජර ජර ගානවනම් කෙලස් කැපෙනවා. ඒතර දැනෙනවා Tamanට. පීරි ගෑවෙනවා දැනෙනවා. පිරිමැදිනවා දැනෙනවා. හුඳුවර සමාධිගත වෙලා ඉන්නකොට ඉන්නක් වෙන්න පුළුවන් නැත්තම් කෙලස් නොකැපි සිත සැඟවි කියනවා. එතකොට අවසන්නවා. ඉතින් ඒක හරි අමාරු යෝගාවචරයා මේ සමාජයට ආස කරන කෙනෙක් නම් එයා සමාජයේ ඉන්නවා මේ ලෙඩ හිරි වටේලා ඔපරේෂන් කරන්න දෝ බලන්නේ දොස්තර කෙනෙක් වගේ. දැන් ලෙඩ ලෙඩ රෝගات මොකුත් නැහැ. ලෙඩ හොඳට ඉන්නවා. ෆුල් ඇනස්තයිස් කරලා ඒ වෙලාව ඔපරේට් කරන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන්නේ වගේ මේ සමාධිය වැඩි වීමකට වැඩි වීරිය අඩු වීමක් කියන නිදර්ශනය ඒකට කරන්න දෙන්නේ මෙනෙහි කිරීම තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කෙටි කලක් කළෙමි. නමුත් ඊයේ ඔබ වහන්සේගේ උපදෙස් දුන් පරිදි මම දැන් මෙතන වශයෙන් සිට ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළෙමි. ටික වශයෙන් ටික වේලාවකදී වරින් වර සිත ශබ්දවලට සිතවිලි වලට යොමු වත් මම පැයක් පමණ කායේ ඉරියව් මාරු නොකර අරමුණේ සිත තබා ගත්තෙමි. මේ මට මහත් ප්‍රීතියකි. මම මෙහි පැමිණියේ පළමු වරටය. නමුත් මෙම ඉරියව් වෙනස් නොකිරීම මම ලද මහත් ප්‍රතිඵලයක් විය. වීරයෙන් ඉදිරියට යමි. ඔබ වහන්සේට අපෑනි ආධුනික නියම මඟට යොමු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. අපට මෙම මුල් උපදෙස් අඩංගු පොතක් හෝ CD තැටියක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. අනිදන් මට වඳින්න මොන්න රීජිට වැන්දත් හම්බ වෙනවා කිය. කියනවනේ පොත් තියනවනේ. යනකොට ගියා කරේ අත මිට මෙවල රීජිට කතා කරුවාම ගතයි. කියයි බබා අඬනකොට අඬන තාලට උත්තර දෙන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට තරමක් හුස්ම තුනීමක් දැනේ. එයට හදවතින් රුධිරේ පම්ප කිරීම ඉතා පැහැදිලි වේ. ශරීරේ පුරා රුධිරේ පම්ප කරන ස්වභාවය ඉතා හොඳින් තේරේ. මේ කුමක්දයි පැහැදිලි කර දෙනෙමින් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. දොස්තරණ හම්බෙන්න ඉවරනාට පස්සේ එයා විස්තර කරලා දෙයි තියටරකට අඬනවා කියලා හදේ රුධිරේ පොම්ප කරනවා කියන්නේ මොකද්ද කියලා මේක ඒව කරන තැන නෙවෙයි කරලා දෙත හැකි නේ. පුළුවන් නේ. ආ. ඔය ඉස්සලා කතා කරපු නෝන දොස්තර වෙලා දීන්නේ. තර වෙලා ඉන්නේ දැන්. එනිසා ගිහිල්ලා අහන්න රුධිරේ වත හෘදේ වත රුධිරේ රුධිරේ පොම්ප කරනවා කියන්නේ මොකද කියලා සෙන්ට්‍රික් පොම්පයක් වැඩ කරන තැන ගන්න ඕන ජිනසේනසා සමාගමට යන්න. එතකොට ඒකේ තියෙන හයිඩ්‍රොලික් පොම්පේ මෙහෙමයි සෙන්ට්‍රික් පොම්පේ මෙහෙමයි. කපාට වලින් වැඩ කරන මැෂින් එක හෘදේ වස්තු වැඩ කරනවා දොස්තර කෙනෙක් අල්ලගන්න. මෙහි ඒව උගන්නන දැන් නෙවෙයි. ගල්නේ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ නිරත වන විට භාවනාවට පිවිස යම් වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේදී උරස් ප්‍රදේශයේ හා උදර ප්‍රදේශයේ ඇතිවන වේදනා දැනීමට හසුවේ. ඒවා මෙනෙහි කරමින් සිටන විට නිදිමත පැමිණේ. කොන්දේ ආබාධ තත්ත්වයක් මතුවී ඇති හේයින් සක්මන් භාවනාවේ වැඩි වශයෙන් නිරත විය නොහැක. දානයේ සුළු වශයෙන් ලබාගත්ද නිදිමතේ අඩුවක් නොවේ. මේ සඳහා කිරීමට සුදුසු දෙයක් තිබේද? කරුණාවෙන් පහදා දෙන්න. නිර්වාණ සරණයි. පෑදිටිම කේතය කොන්දේ අමාරු දිනන සක්මන් කරන්න කියලා. ඒ දැන් උත්තරේ. ඒ උත්තරේ තියෙනකොට ඒකම බේතක් වෙනවා. මම අත්දැකීමෙන් මම මේ කියන්නේ. හොඳට සක්මන් කරන්න වැලි පොලෝකේ වගේම ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඉන්නවනම් කොන්ද අමාරු කාර්යෝ ආතරයිටිස් කාර්යෝ ධක්මනක් හදලා දෙන්න අත්තලක් එක්ක. ඒකේ එල්ලිලා හරි ධක්මන් කරන්න කියන්නේ. ටික දවසක් කරනකොට ඔක්කොම ඉවරයි. ඒ නිසා ෆිසියෝതെරපි කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සක්මන් කරනවායි කියලා මේ කොන්දේ මාර්ගය සක්මන් නොකර ඉන්නවයි කියලා කියන්නේ ලෙඩේ දෙගුණයක් වැඩි වෙනවා. මේකට කියන්නේ ශරීර හොරකම කියලා, බුබ්බඩකම කියලා, කම්මැලිකම කියලා. හොඳට සක්මන් කරන්න. සක්මන් කරපුවාම තීරලා තියෙන සක්මන් කරපුවාම නිදිමත අඩු වෙනවයි කියලා. ඒ සක්මන් කරලා ඉවර වෙලා මිනිත් 45ක විතර බන්නලා සක්මන් කරන්න ඕනේ සාමාන්‍ය පද වෙන්න. ඊට පස්සේ වාඩි වෙලා ඉවර වෙලා තමයි දන්නවනේ නිදිමත ප්‍රශ්න තියෙන කියලා අපි ඉස්සලා කතා කරපු විදිහට සාමාන්‍ය විදිහට අරමුණ මෙනෙහි කරගෙන යන්න. නිදිමත කිට්ටුවේගෙන යන දකින්නට ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. ඒක නිසා මේ සක්මන අව탁සීරු කිරීමට විරිම නිසා ආඩු වෙච්ච දඬුවමක් මෙතන තියෙනවා. දවසට එක පීවර දෙක හරි කමන්න පුළුවන් හරි සක්මන් කරන්න. එන්නේ එන්නේ එක වැඩෙනවා නම් නිදිමත ප්‍රශ්නෙටයි කොන්දේ අමාරුවටයි ওই වැරදි මතවලටයි තුනටම උත්තර තියෙන සක්මනේ කියලා මට හිතෙනවා. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී පාදයේ ඔසවන්න පටන් ගන්නා විට පොළව හා ස්පර්ශව ඇති නිසා එහි පටවි ස්වභාවයේද පාදයට ඉදිරියට ගෙන යාමේදී දැනෙන වායුමය ස්වභාවයේද ඉදිරියට ගෙන ගොස් බිම තැබීමේදී යටිපතුලට විලුඹට හා දන හිසට දැනෙන තද ගතිය හෙවත් පටවි ස්වභාවය මෙනෙහි කෙලිමි එවිට ඔසවනවා, ගෙන යනවා, තබනවා වෙනුවට පටවි ස්වභාවය, වායුමය ස්වභාවය, නැවතත් පටවි ස්වභාවය ආදි වශයෙන් මෙනෙහි කිරීම සුදුසුද? දැන් මේක තමයි නොකල යුත්ත කියලා කියන්නේ මෙනෙහි කරන්න සම්මුතිය. පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න හදනවයි කියලා කියන්නේ මේ මනස චින්තාමේ ඉස්සරහට ගිහිල්ලා භාවනාව මෙහෙවන්න පටන් ගන්න. ඒක කොහේ ඇයිද දන්නේ ඒ සමේ පට වියාපෝ තේජෝ නාම රූප ඒවා එකක්වත් මෙනෙහි කරන දේ මම වම තියෙනවා දකුණ තියෙනවා නැගී තියෙනවා හුස්ම ගන්නවා ආස්වාද ප්‍රසවාස කරනවා පිම්බෙනවා හැකිනවා වගේ අපි මේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී මේ සම්මුති වශයෙන් කරන්නේ ඒක විතරයි මෙනෙහි කරන්නේ ඒකෙදි වැටහෙන දේ මෙනෙහි කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම වැටහීමේ බාධා කරනවා එහෙම නැත්නම් ඒකට ඒක අවුල් කරනවා එනිසා ඒ පටවියාපෝ තේජෝ මෙනෙහි කරන දේවල් නෙමෙයි තද ගතිය නම් සාමාන්‍ය ඒත් මෙනෙහි කරන්න එපයි කියනවා. තද ගතිය වැටහෙනවා, දැනෙනවා. තියෙන කොට දැනෙනවා, ඔසවන කොට දැනෙනවා. ඇත්තටම කියනවා නම් මේකේ ওই මෙනෙහි කිරීමේ තියෙන දෝෂේ එනතම මේ අවබෝධ කරලා තියෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්ලා දෙන්න පුළුවන්. අපි පොළවේ পায় තියෙනකොට තද ගතිය වැටෙනවයි කියලා කිව්වට තද ගතියක් වැටෙහින් වැටෙන්නේ পাයේ මෙලක නිසානේ. ඒ නිසා තදයි තදයි කියලා මෙනේ කරොත් ඒ මිනිහට කවදාකවත් පයේ මෙලක දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක අනිවාර්යයෙන්ම වහනවා. කවදාකවත් තද ගතියක් තද ගතියක් දෙයක හැප්පුණාට ඒකට ස්පර්ශය කියන්නේ නැහැ. ස්පර්ශය කියන්නේ තද දෙයක් මෙලෙත් ඒක ගැටෙනකොට. ඒතර තද ගතිය තද ගතියක් කියලා මෙනෙහි කරන්න ගත්තොත් අර මෙලෙක් කරන ගතිය අකමකා දැම්ම වෙනවනේ. වායෝ ගතිය මෙනෙහි කරන්න ගත්තට ඒකට තනිකර ඉන්න බෑ ලෝකේ. වායු ගතිය අනිවාර්යයෙන්ම අනික් ධාතු තුනත් එක්ක මෙනේ එකට හිටින. ඒතුන මේ වායෝ වායෝ කියලා මෙනේ කරොත් අනිත් තුන අවතක්සේරු කරා වෙනවනේ. ප්‍රතික්ෂේප කරා වෙනවා. කදාකත් අවබෝධ කරගන්න වෙන්නේ. එනේ වැටහෙන දේ මම යවනවා, තබනවා. ඉතින් ඒක ඇතුලේ හතරටම ඉඩ තියෙනවනේ. තබනවා, තදන තදගතිය වැටෙනවා. මේ තදගතිය පොළවේ වැටෙනවා නම් කවදා හරි තේරෙයි. කකුලේ මෙලෙක් ගතිය තියෙන්නේ පොළවේ තදගතිය වැටෙන්නේ. එහෙම නැත්නම් කකුල තදගතිය කියලා පොළොව මෙලෙක් ගතිය තියෙන්න පුළුවන්. අන්න එකට ඉඩ තියලා ගියොත් නිවනට යනවා. එහෙම නැත්නම් අර ගෙදෙන් ගෙනව ඔලොමොට්ටල කන්දිගේ අර දෙපට දෙපා වේලක් මැදින් හරක් ඉරක් දක්කන්නා වගේ අපේ දැනුම අපි පටු කරනවා. සම්පූර්ණ අවදීන් තියාගන්න. අවදීන් තියාගෙන යන්න නම් දල උපදේශේ ආප්තෝපදේශي තමයි සම්මුතිය මෙනෙහි කරන්න පරමාර්ථ ධර්ම හිතන්නත් එපා මෙනෙහි කරන්නත් එපා හිතව කරපු ගමන ඒක සම්පූර්ණ ප්‍රകൃති වර්ධනය නැති වෙලා යනවා. බොක්කේ ඉන්න බබෙක් අත ගන්න ගියොත් වගේ. බොක්කේ ඉනකොට අත ගන්න යන්න නරකයි. ඒ බබාට එහෙම නිසින්ින්ද අත ගන්න වුණොත් අනිවාර්යයෙන්ම ඩිෆෝමේෂන් එකක් එනවා. ඒකේ තියෙන සම්පූර්ණ අමතර වර්ධන වේගයක්, අමතර පරිසරයක් ඒක මනුස්සයල කරන්න බෑ. ඒත් අත දාන්න එපා. ඒ වෙනුවට මවට සලකන්න ඕන. මවට උපස්ථාන කරනවා දරුගබට සලකන හැබැයි අත දාලා සලකන්න දෙයක්. ඒ වගේ પરමාර්ථ ධර්ම මතුවලා එනවනම් අත තියන්න එපා සම්මුතියෙන් අනුග්‍රහ කරා. මෙනෙහි කිරීම සම්මුති මට්ටමින් අනුග්‍රහ කරා. ඒක ඔක්කොටමත් ඕන නිසා මම මේ මතක් කරන්නේ ඔය පොතේ දැනුම තියෙන කට්ටිය මේ හොඳ කැපෙන පිහකින් යන ගන්නවා වගේ කරා. දෑත බදලා යන ගන්නවා. මේ දැනුම හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. දැනුම කරදරයක් කරගන්න. නමුත් ඒකට නෙමෙයි සරුවචන්සේ මේවා දේශනා කරලා තියෙන්නේ. එනිසා දැනුමට ඉස්සර වෙන්න දෙන්න එපා, අත්දැකීමට ඉස්සර වෙන්න දෙන්න. මෙනෙහි කිරීම සම්මතියට සීමා කරන්න, සම්මුතියට සීමා කරන්න, පරමාර්ථ ධර්ම දිහාවට කොහොමඩක්වත් තාක්ෂණික වචන එකක්වත් අවශ්‍ය නැහැ භාවනාවට. ගත්ත ගමන් වෙන්නේ දකුණට සිග්නල් දාලා වමට කැපුවා වෙනවා. ඉතින් අර පිටිපස්සෙන් එන මිනිස්සු වාහන හප්පනවා. විලයිම දකුණට සිග්නල් දාලා වමට නේ කපන්නේ. අලිය එළවනකොට එහෙම කරන්න කියලා. මොකද අලිය අර පැත්තට යනකොට මෙහෙට Taman දිවට දැසි අලියට බ්‍රේක් නැහැනේ. අලියට එළවනකොට වමට සිග්නල් දාලා දකුණට කපන්න කියලා. අලිය හරි ඥානවන්තයි. දැන් ඩ්‍රයිවර්ලත් එක්ක දෙල්ලම කරන්න යන්න බෑ හයිවේ එකේ එහෙම. එතකොට ඇක්සිඩන්ට්. ඒ නිසා પરමාර්ථ මෙනේ කරන්න යන්න අපි පැයක පමණ කාලයක් මම හිතන්නේ අපි වෙන් කරගෙන තියෙන දැන් නම් පැයක් විතර කාලයක් ගත වෙලා තියෙනවා. ඒක නිසා ඔව්. තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා ආරාධනා කරන්න මම යන්නේ. අපි මෙතන ඉඳලා ප්‍රශ්න තියෙනවා. සායනහන්ස අවසරයි මම තමයි පළවෙනි ප්‍රශ්නය ලිව්වේ මාර්ග මට ලැබෙනවා නම් හුඟක් හොඳයි ඇත්තටම කියනවා නම් ඒක පරණ පරණ ප්‍රශ්නයක් තමයි සායනහන්ස මාර්ගඵලයක් අවබෝධ වෙලා තියෙනවා දැන් මේ ඉස්සරහට යන්න මම හැම විටම මම ශුන්‍යතාවයේ ඉන්නවා. නමුත් ඊට පස්සේ මේ ඔබ වහන්සේ කිව්වා මේ සම්මුතියට යන්න මේ සම්මුතියේ ඉන්ද කියලා પરමාර්ථයට යන්න එපා කියලා ඒක වෙන්නේ නැති මම නෑ නෑ මං කියන්නේ පටලව ගන්න එපා પરමාර්ථය මෙනෙහි කරන්න එපා પરමාර්ථය විතර මේ ඔක්කොම කරන්නේ ඒක මෙනෙහි කරලා ගන්න පුළුවන් මෙනෙහි කරපු ගමන් ඒක මැනිපියුලේට් කරවුවම ඒක ප්‍රകൃති වර්ධනය නැති වෙනවා. පරමාර්ථයට යන්න අනුග්‍රහ කරන්න සම්මුතිය මෙනේ කරන්න. ඔව් ස්වාමීන් දැන් මට තේරෙන්නේ නැති මම සාමාන්‍ය වෙනකොට මම ශුන්‍යතාවයෙන් තමයි හැම වෙලාවෙම තමයි යනවා. ඒකෙන් ආපහු යනවා. නමුත් එතකොට මට හිතෙනවා මම දැන් මේක උපේක්ෂාව වෙලා තිබුණාට මම කොහොමද ඊට පස්සේ මොකද්ද මට කරන්න ඕන කියලා මට ටිකක් නෑ උපේක්ෂා වෙලා නෑනේ උපේක්ෂා වෙලා තියෙනවනම් ඊට පස්සේ කරන දෙයක් අහන්න බෑනේ උපේක්ෂා වෙලා තියෙනවනම් කන්ටෙන්ට් එහෙමනම් ඉතින් ඒකේ ඒකේ පිරිච්ච ගතියක් තියෙනවා ඊගාට මොකද්ද කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් වර්තමාන මොහොතට වෛර කරනවා ඒක ඒක අටනා දෙයක් නෙවෙයි ඒක අනුමත කරන්න හොඳ නෑ අපිට අවශ්‍ය කරලා තියෙන මාර්ගඵලය ලැබුණත් මාර්ගඵලයට ගිහිල්ලා තිබුණත් සමතයක් කරුවත් මේ තිතදම වශයෙන් හැබිලා තියෙන සුඛය ඒකට අකුල් හෙලන්න එපා. ඒක අකුල් හෙලුවොත් විතරයි අපිට ඊගාට කරන්න ඕන දේ මොකද්ද කියලා දැනගන්න ඕන වෙන්නේ. වර්තමානයේ ඉන්නේ සතුටෙන් නම් වර්තමානයේ ඉන්නේ උපේක්ෂාවෙන් නම් අඩු ගන්න. වර්තමානයේ ඉන්නේ తాදී ගුණයෙන් නම් වර්තමානයේ ඉන්නේ නොසැලෙන ගතියක් නම් ඉදිරියට යන්න හදනකොටම දැනගන්න ඕනේ මාර බලවේගයක් කියලා. හ්ම්. ඒක කුකුසක්. ඒක එන්ටර්ටේනින් ඩවුට්ස්. ඒක පිහින් යන ගන්න වැඩක්. ඒකට උදව් කරන්න යන නරකයි. මේකේ පිරිච්ච ගතිය හරිනම් මේකේ ඉnde ඉnde ඉnde Tamande ආඩ්‍ය ගතියක් තෙදක් inalienable unalloyed ඉන්න පුළුවන් ගතියක් වෙනවා. ඔය ඔය කලබලයක් තියෙනවා ඉගෙනගෙන උපේක්ෂාව අඳුරගෙන නැහැ තාම. මම සල්මහන්සේ පින්සෙල් ගත්තා. ඔව් අපි මෙතන විනාඩි 15 45ක් විතර අපිට කාලය තියෙනවා සක්මන් භාවනාවට. ඒ කියන්නේ 2:07 කාලේ ඉඳලා 3 වෙනකන් ඊට පස්සේ අපි 3ට නැවත මෙතන රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිනිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච හිිර දිනාටම තෙරුවන් සරණයි